ගෞරවනීය මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ සීතුම දෙනා tempත් වෙලා ධර්ම ගාවන යුක්තව සාදු කාර්යයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝච බික්ක වේ කම්මානං නිදාන සම්භවෝ පස්ස බික්ක වේ කම්මානං නිදාන සම්භවෝ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිබ්බේධික සූත්‍රයේ කම්ම කියන විෂය නැත්තම් කර්ම කියන વિષය සම්බන්ධ කරගෙන අද තුන්වෙනි දවසටත් තුන්වෙනි දේශනාව වශයෙන් මේ දෙසැම්බර් මාසයේ 12 වෙනිදා වෙනකොට දේශනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒකෙන් ඉස්සල්ලාම ਸਰවචන් වහන්සේ මේ කර්මය කියන વિષය මාත්‍රකාව මාතිකාව හඳුනා දීලා මේක කොටස් 6කට බෙදලා විසිරු කරලා විස්තර වශයෙන් තේරුම් ගැනීම අවශ්‍ය බව මේ සූත්‍රයේ අංගවනවා. පළවෙනි කාරණාව තමයි කම්මං භික්කවේ වේදිතාබ්බා. මානෙනි මේ කර්මය කියන එක නැත්තම් පාළියේ තියෙන කම්ම කියන වචනය නිවන බලාපොරොත්තු වෙන නිර්වේදේ බලාපොරොත්තු වෙන කෙනෙක් දත යුතුයි. ඒකෙන් මේ කර්මය කියලා අදහස් කරන්නේ මොකද්ද? චේතනාම් භික්කවේ කම්මං වදා. චේතීත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. ඉතින් මේකෙන් බුදුරජාණන් වහන්සේ මේ කර්මය කියන එක අර්ථ දක්වනවා. චේතනාවටම මහණෙනි මම කර්මයයි කියනවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් කර්ම කියන වචනේ ආධාරණකොට දැනගන්නකොට සාමාන්‍ය විවහාරේ කරන දෙයක්. ඒක නැත්නම් කායික ක්‍රියාවක් වාචසික ක්‍රියාවක් සඳහන් කරන මානසික දෙයට ක්‍රියා කියලා කියන්නේත් නැහැ. ඉතින් එනි හිතවිලි වලට ක්‍රියා කියන වචනේ අපි පාවිච්චි කරන්නේත් නැහැ. සාසනික වශයෙන් යනකොට මානසික ක්‍රියාවක් තියෙනවා. නමුත් මේ සියල්ලටම හේතු වෙලා තියෙන්නේ චේතනාව. එහෙම නැත්නම් නාම ධර්මයක්. ඒ වගේම ਸਰවචනසේ සඳහන් කළා තියෙනවා ඒ ਸਰවඥතා ඥාණයෙන් යම් කිසි කෙනෙක් කියනවා නම් කරනවා නම් හිතනවා නම් ඒ හැම දෙෙම එන්න කලින් චේතනාව කුළු ගැන්වෙනවා. චේතනාවෙන් තමයි මේක කරන්නේ. නිසා කිසි කෙනෙකුට උගුරට හොරා බෙහෙත් බොන්න බෑ. බෙහෙත් බොනවා කියලා කියනවනම් ඒක ඒ කෙනාගේ නොදැනීම නිසා ඒ නිසා සරුවචනාංශේ අංගවන තාලෙට අපිට දැකගත්තොත් හොඳයි කියලා ආරාධනා කරන තාලෙට හැම වචනයකදීම හැම ක්‍රියාවකදීම කායික හැම මානසිකම ක්‍රියාවකදීම ඊට යට මට්ටමේ ක්‍රියාත්මක වෙන චේතනාව දැක ගන්නවා කියන එක මේ ෆෑන් එක හයියෙන් වැඩ කරනකොට ඒකේ පෙති වල ස්වරූපය දැක ගන්න බෑ වගේ. ඒකේ පෙති තුනයි තියෙන කියලා දැනගන්න මැෂින් එක නතර කරන්න ඕනේ. නැතු හරි වේගෙන් මේක කරකිනකොට මේකේ ස්වභාවය දකින්න බෑ. ඒක නිසා එහෙම නැත්නම් <coughs> දෙසිටිය කරන්ට් එකක් දෙන ජෙනරේටරයක් දුවන වෙලාවක මේ පැත්තේ එන්ජින් එක තියෙනවා මේ පැත්තේ ජෙනරේටරේ තියෙනවා මේකෙන් මේකට බලය සම්ප්‍රේෂණය වුණාට පස්සේ ඒ විනාඩි ටික 1500 වාරයක් කරකිනකොට 230 කරන්ට් එකේ එද්දී යන්ත්‍රය හදාරන්න බෑ. යන්ත්‍රය හදාරන්න යන්ත්‍රේ වේග අඩු කරන්න ඕන. ඉතින් මේක අනුන්වා දීමෙන් සරුවචනංශයෙන් පෙන්වන්නේ කායික වාචික මානසික සෑම ක්‍රියාවක් පිළිබඳව යටින්ම ඒවා ක්‍රියාත්මක කරන චේතනාවක් තියෙනවා. ඒ චේතනාව අවබෝධය කිරීම නිර්වේදයේ පිණිස වැදගත් වෙනවා. නිබ්බිදා පිණිස මේ නිබ්බේධික සූත්‍රය සඳහන් කරන්නේ ඒකයි. ඉන්සා නොකිය කියනවා අපේ මේ වගේ භාවනා වැඩමුළුවකදී සක්මන් කරන වෙලාවක පරියන්කේ ඉන්න වෙලාවක ඉදිරියට වැඩ කරන වෙලාවක මේ වැඩ යන අතරවාරේ ඒ වැඩ කරන සමීකරණය මොකද්ද? ඒක යට තියෙන සර්කිට් එක මොකද්ද? ඒ කාපට් එක යට කොහොමද මේක යන්නේ කියලා ඒක දැන ගැනීම නිර්වේදේ පිණිස අවශ්‍යයි. ඉතින් මේ කාරණා දෙක විතරයි සරුවචන් වහන්සේ කර්මය කියන વિષය හඳුනා දීමේදී කරන්නේ. ඊට පස්සේ දෙවෙනි මාතෘකාව පෙන්වන්නේ කතමෝච බික්කවේ කම්මාන නිදාන සම්භවෝ. මහන්නේ මේ කර්මය කියන මාතෘකාවට නිදානෙ වෙන්නේ මොකද්ද? සම්භවය හටගැන්මට ආසන්න කාරණා මොකද්ද කියලා සරුවචනසේ ප්‍රශ්නේ අහලා උත්තරේ දෙනවා. පස්සෝ බික්කවේ කම්මාන නිදාන සම්භවෝ. ස්පර්ශයයි ඉතින් එතකොට අපිට ධර්මයේ දිගේ බොහොම ගැඹුරකට යන්න වෙනවා. වෙන විදිහට කියනවා මේ චේතනාව කියන චෛසිකේ හඳුනා ගන්න වෙනවා. පස්සේ කියන චෛසිකේ හඳුනා ගන්න වෙනවා. හඳුනාගෙන යම් කිසි ස්පර්ශයක් අනුව තමයි කෙනෙකුට චේතනාවක් පහළ වෙන්නේ. ඉතින් මේ ස්පර්ශය තමයි ඒ චේතනාව නැත්තම් ඒ කර්මයේ හට ගැනීමට ආසන්න කාරණා වෙන්නේ. ඉතින් ඒක නිසා අපේ සතිය එහෙම නැත්නම් අපේ අප්‍රමාදය අපි දවස පුරාම කරන වැඩවලදී අඩු ගානේ සීමිත වැඩ ක්‍රියාවකදී ස්පර්ශය දක්වාම හට ගැනීම දක්වාම ස්පර්ශය හට ගැනීම දක්වාම ගෙනිලා ගෙනිලා ගෙනිලා ගෙනිලා ආරම්භයේ බලන්න අපිට සිද්ධ වෙනවා එදාට තමයි අපිට කර්මයක් හටගන්න හැටි කර්මෙන් විපාක දෙන හැටි ඒ කර්මයට ඒ ඒ අවස්ථාවේ හේතු වෙන දේවල් ආදි වශයෙන් ඒ විශ්ය දැනගන්න පුළුවන්. ඒ නිසා අදාපදව අපි දවසේ මාතෘකාවේ නෙමෙයි ස්පර්ශය කියන චෛතසිකය. ස්පර්ශ චෛතසිකේ වැදගත් වෙන්නේ මොකද්ද? අපි පහළ වෙන හැම චේතනාවකටම හේතු වෙන්නේ ස්පර්ශය. උදාහරණයක් වශයෙන් අපි මේ ඒ කමඨාන් සුද්ධ කරනකොට මතක් කරා අපිට හැඳ වෙනකොට තී කොප්පයක් හදාන මොන චේතනාවක් පහළ ඒ චේතනාව පහළ වුණාට පස්සේ අපි හදන්නේ ලිප්ටන් තේද ග්‍රීන් ටීද ඒක නෙවෙයි ප්‍රශ්නේ. අපි හැමදාම බැලුවොත් මේ චේතනාව පහළ වෙන්න හේතුනේ මොකද්ද කියලා අපිට තිබහක් එහෙම නැත්නම් අවශ්‍යතාවයක් එහෙම නැත්නම් මේ කවුරු හරි වෙලාවට මේ තේ බේන වෙලාව කියලා මතක කරන මොකද්දෝ ඇතුළක ස්පර්ශයක් තමයි අපිට මේ චේතනාවට උඩගෙඩි දෙන්නේ. චේතනාවට අපිව මෙහෙවන්නේ. ඉතින් අපි හදන තේක දිහාවට ඉස්සර වෙලා හොයන එක කාමයේ පැත්තට යනවා. මේ චේතනාවට මුල් වෙන දේ හැමදාම මේක අපි මේ වෙලාවට කරනවා. කරන කරන අවස්ථාවක ඒ චේතනාවට හේතු වෙච්ච ස්පර්ශය බලන්න යනවනම් ඒක යෝනිසමංස්කාරය කියලා කියනවා මුලට යෑමක්. සිද්ධිය වෙනවා. ඒ සිද්ධිය වෙද්දී ඒ සිද්ධිය නිසින්ින්ද යන අතරවාරයේදී සිද්ධියට ආසන්න වෙන කාරණාව දැන ගැනීම සඳහා යෝගාවචරයා සිද්ධිය වෙනවත් එක්කම විශාල අවධානයකින් විශාල අවධියකින් විශාල අප්‍රමාදයකින් බලා සිටීමෙන් තමයි මේ ස්පර්ශය අල්ල ගන්න පුළුවන්. ඒක නිසා මේ ස්පර්ශ චෛතසිකය භාවනා කරන යෝගාවචරයට බොහෝම මේ අත්‍යවශ්‍ය අත්‍යන්ත චෛතසිකය. උදාහරණයක් වශයෙන් කියනවා නම් භාවනා කරන වෙලාවේදී අපි ඒකෙන් අදහස් කරමු ඉඳගෙන කරන භාවනාව කියලා. ඉඳගෙන කරන භාවනාවේදී ඉති මේ වගේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා භාවනා කරනකොට උඟ දිනේ දන්නේ මොකද්ද බලන්න ඕනේ කියලා. මොකටද භාවනා කරන්න ඕනේ? මොකද්ද මේ අපි එල්ල කළ යුත්තේ? එල්ල කළ යුත්තේ ස්පර්ශය. අපි වාඩි වෙලා ඒ වාඩි වෙලා ඉන්න වෙලාවේදී මම දැන් මෙතන ඉන්නවා කියනකොට සමාහට අපේ බර ඉඳගෙන ඉන්නකොට මේ උඹහක් වගේ චෛත්‍යයක් වගේ නැත්නම් මිශ්‍ර තියෙන පිරමීඩයක් වගේ හැඩයක් මේ පොළවේ ඉන්නකොට අපි යම් යම් තැන්වල පොළවේ ගැටීම අනුව ස්පර්ශය අනුව තමයි තේරුම් අරගන්නේ මේක හීනයක් නෙවෙයි හිතලුවක් නෙවෙයි හික්මනාවක් නෙවෙයි ඇත්තම ඒ ස්පර්ශයෙන් තමයි අපි දැනගන්නේ දැන් මෙතන මම ඉඳගෙන ඉන්නවා. අන්න ඒකට පුරුදු වුණාට පස්සේ නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියවට හිත පුරුදු වුණාට පස්සේ මේ ඉඳගෙන ඉන්න ඉරියව පැවැත්ම සඳහා හුස්ම ගැනීම සිද්ධ වෙනවා. සිද්ධ වුණේ නැත්නම් මේ ඉරියව පවතින්නේ නැහැ. ඒකට සමහර විටක හුස්ම ස්පර්ශය ලැබෙනවා. ඒ හුස්ම ස්පර්ශය ලැබුණාට භාවනා නොකරන කෙනෙක් ඒ හුස්ම ස්පර්ශය ලැබනකොටයි භාවනා කරන කෙනෙක් ඒ හුස්ම ස්පර්ශය ලැබනකොටයි ඒ දෙක අතර තියෙන වෙනස තමයි භාවනා කරන කෙනා සතිය යොමු කරලා ඒ ස්පර්ශය අනුන්ගේ දෙයක් වගේ බලලා තව කෙනෙකුට මම මේක විස්තර කරන්න ඕනේ නිසා ඒකේ අස්තර සහිතව විස්තර සහිතව අනුව්‍යංජන ව්‍යංජන සහිතව හොඳට බලන්න. ඉති බලන්න බුදුරජාණන් වහන්සේ අපිට අල්ලලා දීලා තියෙන්නේ ඉඳගෙන ඉන්නකොට ආශ්වාස ප්‍රශ්වාස කියලා පළු දෙකක්. පිම්බෙනවා හැකිලෙනවා කියලා පළු දෙකක්. සක්මන් කරනකොට පම කියලා එකක් දකුණ කියලා එකක් ඒ මූල කර්මස්ථානේ පළු දෙකකට කැඩෙනවා. ඉතින් ඒ නිසා ගුරුවරු යනවා ආප්ත උපදේශ සකස් කරලා දීලා ඒ භාවනා කරන ශිෂ්‍යයාගේ එල්ලේ සකස් කිරීම සඳහා තීක්ෂණ භාවය වැඩි කිරීම සඳහා කියනවා ස්පර්ශයත් අරගෙන දෙකට කඩලා ආශ්වාසයේ ස්පර්ශය සහ ප්‍රශ්වාසයේ ස්පර්ශය කියලා වෙන් වෙන් වශයෙන් ගන්නදී කියලා. හුස්ම කියලා ගන්න එපා ආශ්වාසයේ ස්පර්ශය ප්‍රශ්වාසයේ ස්පර්ශය. ඉතින් මේක යෝගාවචරයේකට හේතු ගන්නලා දීලා මට ආස්වාද ස්පර්ශ වෙන්නේ මෙහෙමයි ප්‍රසආස ස්පර්ශ වෙන්නේ මෙහෙමයි කියන එක හැම කෙනෙකුටම මේ දැන් උපන් ලදරියකට වගේ කියලා දෙන්න ඕනේ. මොකද සංසාරේ කවදාකවත් මේක අපි කරලා නැහැ. අපි සංසාරේ විවිධ ශිල්ප කරලා තියෙනවා. විවිධ දක්ෂකා තියෙනවා. විවිධ උපාධි තියෙනවා. අපිට කවදාකවත් බුදු කෙනෙක්ගේ විශාල ගුණ සම්භාරයක් ඇති උත්තමයන් වහන්සේ නමක් කිව්වේ නැත්නම් මේක බලන්නෙත් නැහැ බලලා මේ ස්පර්ශය විස්තර කරන එක වටිනා කියලා තේරුම් ගන්නෙත් නැහැ. අපි හිතමු තේරුම් ගත්තයි කියලා තේරුම් ගත්තට ඔක ලේසි වැඩකුත් නෙවෙයි. හරියට ස්පර්ශය ඇති වෙනාවේ මේකයි මම බලන්න ඕනේ කියලා හොඳට කැඳේ ගල බීරුවා වගේ මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා බලලා ඒක ඒ විදිහටම කර්මස්ථානාචාර්යවරයෙක් නැත්තම් කමඨහ සුද්ධ කරනට කියනවා කියන එක ඒක මම කියන භාවනා 50ක් කියලා. ඒක භාවනා 50. මම බලන්න ඕනේ මේකයි කියලා දන්නවා ඒක බලනවා අස්පනාවට බලලා කියනවා. ඒක කිව්වට පස්සේ ගුරුවරයා කියනවා හොඳයි. මම දැන් ආස්වාස් ප්‍රස්වාසය දෙකට කඩලා මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා බැලුවා. දැන් මේ අවධානය තවත් දියුණු කිරීම සඳහා දියුණු කිරීම සඳහා මේ ආස්වාසයේ මුල මේ ආශාසයේ මැද මේ ආශාසයේ අග කියලා මේක තුනට කඩලා බලපන්. ඉතින් ඒකවලට සමහර වෙලාවට මෙච්චරත් කරලා තවත් ඇතුළට යන්න හදනවයි කියලා මේක පිළිබඳ නුරුස්නා ගතුණක් පහළ වෙන්න පුළුවන්. එනිසා ඒ අර මේ ආස්වාස මේ ප්‍රසවාස කියලා ස්පර්ශ දෙක දෙංගෙන් වශයෙන් විස්තර කරලා පුරුදු කරන්න පුරුවෙච්චි යෝගාවචරයට ශිෂ්‍යයට බොහොම ප්‍රවේශමෙන් ඕනේ හිතලන් නැතුව දැන් ඔය පේන්නේ ආස්වාසය කියලා ආස්වාසයේ මැද. ප්‍රස්වාසය කියලා පේන්නේ ප්‍රස්වාසයේ මැද. ඔන්න ආස්වාසයේ මැදට එන්නේ ඉස්සලා කොහේ ඉඳලාද ඔය ආස්වාසය ආවේ කියලා බලපන් කියන එක ආස්වාසයේ මුල කියලා ගන්න. ඊට පස්සේ ඒ විදිහට හොඳට නාස්පුඩු පුරවාගෙන ආශ්වාසය අරගෙන මේක ප්‍රශ්වාසයෙන් ඉස්සලා ගෙවෙන්න එපායි. අන්නේ ගෙවෙන පැත්තට කියනවා අග කියලා. එතකොට ඔන්න ස්පර්ශය ආනාපාන කියන ස්පර්ශය දෙකට කරලා ආස්වාස ස්පර්ශය ප්‍රසවාස ස්පර්ශය කිව්වා ආස්වාස ආස්වාස ස්පර්ශයේ මුලය මැදය අගය කියලා තුනට කඩලා පෙන්නනවා ඉතින් මෙතනදී මම හිතන්නේ භාවනාවේදී ගැන්වීම් වලදී ප්‍රායෝගික උපදේශවල ඉතාමත්ම සියුම් පුදුමාකාර පපු අත ගාලා තන වඩලා අර කියලා දෙන්න ඕනේ ඔය ආස්වාසය කියලා ස්පර්ශය කියලා අල්ලන්නේ ආස්වාසයේ මැද අර නාස්පුඩු පුරවාගෙන යන අවස්ථාව ප්‍රශ්වාසය කියලා අල්ලන්නේ ප්‍රශ්වාසයේ නාස්පුඩු පුරවාගෙන යන අවස්ථාව හොඳයි. දැන් බලන්න මේ නාස්පුඩු පුරවාගෙන යන මට්ටමට ඉඳ ඉස්සලා මේ ආශ්වාසය කොහොමද පටන් ගත්තේ කියලා. ඒ නිසා භාවනාවේදී මේ මහසි භාවනා ක්‍රමය ගැන විශේෂයෙන් සඳහන් කරනවා නම් ඒ ස්වාමීන් වහන්සේ විශේෂ අවධානයක් යොමු කරනවා ආශ්වාස ප්‍රශ්වාස දෙක අල්ලගත්තට පස්සේ ආශ්වාසය පටන් ගන්න හැටි බලන්න කියලා. ප්‍රශ්වාසය පටන් ගන්න හැටි බලන්න කියලා. මේ දෙක කොච්චර මේ ස්පර්ශ දෙක කොච්චර වෙනසක් චින්තන රටාවත් ඇති කරනවද කියනවනම් ආස්වාසේ මැද නාස්පුඩු පුරවාගෙන යන අවස්ථාවේ බැලීම සහ ප්‍රස්වාසයේ මැද නාස්පුඩු පුරවාගෙන යන අවස්ථාව බලලා සාංශුද්ධෙන් දැනගත්තා නම් ඒට නාම රූප පරිච්ඡේද ඥානය කියලා වෙනවම නමක් දෙනවා ඊට පස්සේ ඉතින් එහාට යන්න හදන යෝගාවචලයා ආස්වාසේ හට ගන්නා තැන ඉඳලා නාස්පුඩු පුරවාගෙන යන තැන බලනවා. ප්‍රශ්වාසයේ ස්පර්ශය හට ගන්නා දණ ඉඳලා ප්‍රශ්වාසයේ නාස්පුඩු පුරවාගෙන යන තැන බලන්න පුළුවන්. ඒකට කියනවා පච්චි පරිග්‍රහ ඥානය කියලා. මේ පසු කාලීන ආචාර්යවරු අර සරුවච්චන්හන්සේ පෙන්නපු දේ පුංචි පුංචි කොටස් වලට කඩලා පොඩි එක්කොට මේ අයන්න මේ ආයන්න මේ ඇයන්න මේ ඈ යන්න කියලා එක එක එක කියලා දෙන්නා වගේ මේ ටික කියලා දෙනකොට කොච්චර නිහතමානී වෙන්න ඕනද කියනවනම් කොච්චර ශ්‍රද්ධාවක් තියෙන්න ඕනද කියලා කියනවනම් කොච්චර වීරියක් තියෙන්න ඕන කියලාද කියනවනම් කොච්චර සතියක් තියෙන්න ඕනද කියලා කියනවනම් 100කට එක්කෙනෙක් අල්ලයි මේක. 99%ක්ම මේක තේරුම් ගන්න මේකෙන් පුළුවන් ද නිවන් දකින්න. මේ හුස්මේ තියනද නිවන. ඕකද බුදුහාමුදුරුවෝ ඔච්චර 84000 ධර්මස්කන්ධය හරහා නිබ්බේතේ තිම්බේධික සූත්‍රය කියන්නේ මේ ගුරුන් වහන්සේලා එක එක දේවල් හදාගෙන ඌව හරියන්නේ නැහැ කියලා නානා ප්‍රවිධයට මේ දේත් එක ගැටෙනවා. ඉතින් අපි පෙර බුදුරජාණන් වහන්සේලා දකින්න ඇති. ගෞතම සරුවච්චන් වහන්සේ දකින්න ඇති. ඌව කියනකොට ප්‍රතික්ෂේප කරන්නත් ඇති. කවදා හරි දවසක මේ සංසාරිකාවේ ඇති වෙච්ච දවසක මේ කියන දෙයක් අහගෙන දැන් මට ආනාපානේ ආශ්වාස ප්‍රශ්වාසය බලන්න පුළුවන්. මම ඒක නිසා ඔය කියන දේ හරියන්න හරි වරදින්න හරි ආස්වාසේ හටගන්න ස්පර්ශය ඊට පස්සේ ආස්වාසේ නාස්පුඩු පුරවාගෙන පිටවෙන ස්පර්ශය ඊට පස්සේ පිටවිලා ගෙවන් වෙලා හදෙන ස්පර්ශය ප්‍රස්වාසේ හටගන්න ස්පර්ශය ප්‍රස්වාසේ නාස්පුඩු පුරවාගෙන යනකොට ලැබෙන ස්පර්ශය ප්‍රස්වාසේ ගෙවන් වෙන ස්පර්ශය ඉතින් මේක ආස්වාද ප්‍රස්වාස වුණාත් පිම්බීම හැකිලිම වුණාත් ස්පර්ශයේ පැත්තෙන් බලනකොට සමානයි ස්පර්ශේ නෑ ඒක මේ ආශස් වසාසේ ස්පර්ශය උත්තමයි පිම්බීමේ ස්පර්ශේ නීචයි කියලා දෙයක් නෑ ඉතින් මෙන්න මේ දේ යම් කිසි කෙනෙක් මේ සාංශුද්ධෙන් බලන්නේ මොකටද තමන්ගේ චිත්ත ප්‍රවෘතිය විඥානස්රෝදේ ස්පර්ශය දිගේම ගෙන ගන්න අවශ්‍ය නිසා පිටපණින් නැතුව එකම අරමුණක තියලා ඒක දිගේම හරියට රේල් පීල්ල උඩ තිබ්බ රේල් මේ රෝදේ පීල්ලෙන් පිටපණින් නැතුව දිගේම ගෙනියන්න ඕන නිසා කියනවා ආශ්වාසය මුල බඳ මැද බලන්න අග බලන්න ප්‍රශ්වාසය මුල බලන්න මැද බලන්න අග බලන්න අන්නේ මේතලා අපි හිතමු යෝගාවචරයාගේ වෙලාවක් ඇවිල්ලා නිහතමානිකමක් ඇති වෙලා සද්ධාාවක් ඇති වෙලා මේක විනාඩි දෙක තුනක් මේක බලාගෙන යන්න පුළුවන් වෙයි කියලා. එතකොට යෝගාවචරයා ආස්වාද ප්‍රසවාසත් එක්ක ගලපනවා වගේම එයාට කියනවා තවත් පුංචි ටිකක් කරන්න ඕනේ. මොකද්ද? පළවෙනි ආශ්වාසයට වැඩිය දෙවෙනි ආශ්වාසයේ දිගද කොටද බලන්න කියනවා. දෙවෙනි ආශ්වාසයේදී තුන්වෙනි ආශ්වාසයේ දෙවිද කොටද බලන්න කියනවා. ඉස්සලා ආශ්වාස ප්‍රශ්වාසයේ ගලවපු කෙනාට දැන් කියනවා ආශ්වාසයෙන් ආශ්වාසයට ගලපන්නේ. එතකොට මේ ස්පර්ශයේ තුන්වෙනි මුණතක් තුන්වෙනි පැතිකඩක් පෙන්වෙනවා. ඉතින් මෙතෙන්ට යනකොට නුරුස්නා ගති පහල කරන්නේ නැතුව ශ්‍රද්ධාවෙන් යුක්තව ඊ අත්දැකීම අන්දේකට හේතු වෙන විදිහට මේක දිගට කරන්ඩ යෝගාවචරයාගම තියෙන අකමැත්තම නෙමෙයි බලපාන්නේ විචල්්‍ය සාධක රාශියක් බලපාන. අන්න ඒ විදිහට ඒ බාධක සියල්ලම මැඩගෙන යම් කිසි කෙනෙක් ඒ වගේ අරමුණක ගත්ත ස්පර්ශය ආශස් වසවාස වශයෙන් බිම්බි මහකලින් වශයෙන් වම දකුණ වශයෙන් දිගට පවත්වාගෙන ගියොත් එයා ස්වභාවික චිත්ත නියාමයක් මතු කර ගන්නවා. ඒක සරුවච්චන් වහන්සේ සාතුන්‍යතාඥාණයෙන් දැක්කා. ඒ මොකද්ද? ඕනෙම අරමුණක් ස්පර්ශයේ මුල් කරගෙන බලාන ගියොත් එnde එnde එnde එnde මේ ස්පර්ශය තුනි වෙනවා. මේක න්‍යාය ධර්මයක්. අපි අරමුණු මාරු කිරීමෙන් තමයි මේ අරමුණු රස වැඩි කරගන්නේ. එකම අරමුණේ බොහෝ වෙලා ඉන්නකොට අරමුණු රස අඩු වෙනවා. දැන් මම මේක අනිත් පැත්තට දැම්මොත් අරමුණු මාළු කිරීම සංසාරේ නම් තණ්හාව ඇති කරන අරමුණු රස ඇති කරන දෙයක් නම් බුදුහාමුදුර අපිට නිබ්බේධිකාව නිර්වේදී කියලා දුන්නේ එකම අරමුණක් ස්පර්ශයේ පැත්තෙන් බලලා දිගට පවත්වාගෙන යන්න තමන්ගේ අකමැත්තෙන් නමුත් පිළිගන්න කැමති නැති නමුත් ඒ අරමුණ එපා වීම මතුවෙනවා අරමුණට ආශාවම තුනන සංසාරේ තෘෂ්ණාව. දැන් ලස්සනට පේනවා ඒක නම් ඕන කෙනෙකුටම අල්ලලා පෙන්වන්න පුළුවන් එකම අරමුණේ බොහෝ වේලාවක් ඉන්නකොට අරමුණ එපා වීම මතුවේ. දැන් මේ එපා වීමට කියනවා නිබ්බිදාව කියලා කියනවා. නිර්වේදේ කියලා කියනවා. මෙතනදී තමයි යෝගාවචරයට අර කිඹුල කනවා ඉවතන්න පුළුවන් කොහිල කටු කරනවා ඉවතන්න බැරි තත්ත්වයටපත් වෙනවා. අරමුණ දිගේ ටික වෙලාවක් බලාගෙන යන්න පුළුවන්. විස්තර ටිකක් කියන්න පුළුවන්. ඒකට හරි නිදිමතක් එනවා. හරි කම්මැලිකමක් එනවා. හරි එපා වීමක් එනවා. මොකද්ද මම මේ කරන්නේ කියලා තේරෙන්නේ නැහැ. විචින් නිදගෙන මම මේ භාවනා කරනවා කියලා හුස්මක් එක්ක වැඩ කරනවා. එන්නෙන් එපා වෙනවා. බුදුහාමුදුරුවොත් එපා වෙනවා. ධර්මියත් එපා වෙනවා. සංඝයත් එපා වෙනවා. භාවනා මැදත්තනත් එපා වෙනවා. කැමැත් එපා වෙනවා. බීමත් එපා වෙනවා. ඉතින් යෝගාවචරය බලන්නේ මේ එපා වීම බුදුහාමුදුරන්ගේ මොකක් හරි දෝෂයක් වෙන්න ඇති. ඉතින් ධර්මයේ මට වැටහිලා නැහැ. මේ මේ මට මොකක් හරි මේ වයර් මාරු වෙලා කියලා හිතෙනවා. එහෙම නැත්නම් මේ කියන ගුරුවරයා හරි නෑ මෙයා හොඳ නෑ ඉන්න කෙනෙක් ඕනයි කියලා. දැන් මේ ආහාර වලට පොඩ්ඩක් ලුණු ටිකක් වැඩි කරලා දෙන්න බැරිද? මෙච්චර මිනිසුන්ට දෙන්නේ නැත්නම් මේක කන්න බෑ කියලා හිතෙනවා. එහෙනම් මේ කුෂන් එක මට පොඩ්ඩක් ලොක් කරලා තිබ්බනම් ලේෂණී කියලා හිතෙනවා. නානා ප්‍රවිධිත මේ එපා වීමට හේතුව බාහිරේ හොයනවා. ඒ බාහිරේ හොයනකොට ඒ බාහිර දේවල් සකස් කරන්න ගියොත් ආයත් සංසාරයට වැටෙනවා. නමුත් යෝගාවචරය දන්නවනම් මේ සෑම චේතනාවට මුලින් ස්පර්ශයයි එකම ස්පර්ශයක් දිගේ කරගෙන කරගෙන යනකොට ස්පර්ශයේ එපා වීම, නීරස වීම, ඒකාකාරී වීම මේ භාවනාවේ අත්‍යන්ත ලක්ෂණය. අන්න ඒතියෙද්දි සද්ධාව කඩා ගන්න නැතුව ඒතියෙද්දි වීරිය අතහරින්න නැතුව ඒතියෙදි සතිය ලුහුටල යන්න දෙන්නේ නැතුව සමාධිය කරනවා කියලා සැක කරන්නේ නැතුව කරන දේ තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒ තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට මේ පුද්ගලයාට සිද්ධ වෙනවා හොඳට ආශ්‍රද ප්‍රසවාසයෙන් වෙන් කරන්න නිමිත්තක් අරමුණක් ස්වභාව ලක්ෂණ තිබිච්චදී විනාශකම දැක ගන්න බැරි තරම් තුනී වේගන යද්දි නිමිත්තක් සහිතව පවත්වපු භාවනාව නිමිත්ත ගෙවෙද්දිත් සත්‍යය කඩන්න නැතුව පවත්න්න වෙනවා. වීර්යය පාටන්න නැතුව පවත්න්න වෙනවා. ශ්‍රද්ධාව කඩන්න නැතුව පවත්න්න වෙනවා. සමාධිය කඩන්න නැතුව පවත්න්න වෙනවා. ඉතින් එතෙන්දී යෝගාවචරයේ තියෙන හැම හැකියාවක්ම ශක්තියක්ම උරගාලා බලන්න සිද්ධ වෙනවා. එතකොට පේනවා මේ ස්පර්ශය අරමුණු මාරු කරන්න මාරු කරන්න තීව්‍රයි සිත් ගන්නාසුලුයි සිත් බඳනාසුලුයි උග්‍රයි රසයි එකම අරමුණ බොහෝ වෙලා පවත්තන්න පවත්තන්ට අරමුණ නිසා ස්පර්ශයේ සිව් නීරසයි ඒකාකාරී කම්මැලි එපා කරන සුළු. ආන් ওই දෙකේ මාරු අහරහා ගියොත් යෝගාවචරය තේනවා නිතර අරමුණු මාරු කිරීම සංසාරයේ බවත් එකම අරමුණේ ස්පර්ශයේ දිගට පැවැත්වීම හරහා ඒ සංසාරේ බැඳෙන ගතිය වෙනුවට සංසාරයෙන් ගැලවෙන ගතිය ඒකේ රසය නැති වෙන ගතිය වැටහෙනවා. ඒ නිසා තමන්ගේ යෝග ජීවිතය තාමත්ම කලතුණකම කියන්නේ ගත්ත අරමුණ රස වුණත්, නීරස වුණත්, ගොරෝසු වුණත්, සියුම් වුණත්, ප්‍රිය වුණත්, අප්‍රිය වුණත්, ළඟ වුණත්, දුර වුණත් ඒක කෙරෙහි සමහිතින් දිගට පවත්වාගෙන යන්න පුළුවන් නම් මේ එකම අරමුණක තියෙන ස්පර්ශය කාලානුරූපව වෙනස් වෙන හැටි. මේකට කියනවා විපරිණාමය කියලා මේකට කියනවා අනිත්‍යතාවය අනිත්‍යතාවය දැකපු දවසේ තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ කොහාටද අපි අඳ ගන්න යන්න හදන්නේ කියලා. අනිත්‍යතාවයේ දකින්න නම් අරමුණු රස වෙනුවට එකම අරමුණ බොහෝ වෙලා පැවැත්වීමේ පුරුද්ද පුරුදු කරන්න. අපි බත් වේලක් කනකොට එක පිටක් කල ටක්කාලා ගිහලා දෙවෙනි පිට කටේ දාගෙන ගිලගෙන ගිලගෙන ගිලගෙන ගියොත් ආහාරවල රස ඉඩෙන් පිටට මාරු වුණාට අපි එක පිටක් අරගෙන බොහෝ වෙලා හපුවොත් මොකද වෙන්නේ කියලා හිතන්න. අරමුණ බත් පිටක් අරගෙන කටේ දාගත්ත ගමන් අපේ අපිට අපේ කටට රස 6 එක එක පැත්තෙන් තට්ටක් ගාලා අල්ල ගන්න. මේක පැණි රහ, මේක තිත්ත රහ, මේක පැංගිරි රහ, මේක ලුණු රහ, මේක ඇඹුල් රහ කියලා රස අල්ලනවා. නමුත් එකම බත් පිට දිගටම කාගෙන ගියොත් මොකද වෙන්නේ? ඔක්කොම කිරි රහට හැරෙනවා. ඕන වෙලාවක බලන්න දියවැඩියාව තියෙන කට්ටියට ප්‍රධානම බේත මෙච්චරයි. දියවැඩියාව කටෙන් සනීප කරන්න පුළුවන් දෙයක්. ඒක පාරටම ආහාර වේල වැඩියෙන් වැඩියෙන් ගිලගෙන ගිලගෙන ගියොත් වෙන්නේ මොකද්ද? ආහාර ඇඹරෙන්නේ නැහැ, කෙල මිශ්‍ර වෙන්නේ නැහැ. අර ආහාර රසය දිවේදී අඳුරගන්න හම්බ වෙන්නේ ඉක්මන් ටික්මන්ට ගිලගෙන ගිලගෙන ගිලගෙන ගිලගෙන යනවා. ඒකට එක පිටක් අරගෙන හොඳට හපන්න ගත්තොත් අන්තිමට තේරෙයි කොයි කෙනා ඉව්වත් ඒක චීන කෑම වුණත්, ජපන් කෑම වුණත්, උඩරට කෑම වුණත්, පහරට කෑම, පහතරට කෑම වුණත් පිට අන්තිමටම හපල බැලුවොත් කිරි රහට ඉවර වෙනවා. එකක් සහතික කරත හැකි අන්නේ විදිහට කිරි රහට හැරිච්ච ආහාර පිට කවදාකල් ලෙඩක් ඇති කරන්නේ. එක පිටට පිටගෙන ගිලගෙන ගිලගෙන ගියොත් තමයි ලෙඩ රෝග ඔක්කොම එන්නේ. ඒ නිසා ගාන්ධිතුමා කියලා තියෙනවා සියලු ඝණයන් බීපං සියලු ද්‍රවයන් හපපං කියලා. කටට ගත්ත ඕන ඝන ආහාරයක් දිය වෙලා කිරි දහ වෙනකන් හපපන් ඒකල ගිලපන් බීපන් කදාකත් ලක් වෙන්නේ මොන ජූස් එක බිව්වත් ටිකක් කටේ හප හපා ඉඳලා බීපන් එතකොට කෙල මිශ්‍ර වුණාට පස්සේ ලෙඩ වෙන්නේ මේක කියන්නේ ගන්න ආහාර ප්‍රමාණය අඩු කරලා හපන වෙලාව වැඩි කෙරුවොත් ලෙඩ රෝග අඩුයි ඒ වගේ තමයි අපි ගන්න අරමුණු ප්‍රමාණය අඩු කරලා එන්නේ ඉන අරමුණ සතිමත් වුනොත් එනේන අරමුණ මේ මුල මේ මැද මේ අග මේ ආශාසයේ මුල මැද අග මේ ප්‍රසආසයේ මුල මැද අග කියලා බැලුවොත් ඒ ධර්මතාවයේ කවදාකවත් අපිට දුකක් ඇති කරන්නේ පීඩාවක් ඇති කරන්නේ අපි රූපත් බලනවා සද්දත් අහනවා ගඳත් බලනවා රසත් බලනවා දඟලන්න පටන් ගත්තොත් විශාල අරමුණු රාශි රාශි එනවා එකම අරමුණකවත් මුල මැද අග වශයෙන් ස්පර්ශ කරන්න හම්බ වෙන්නේ එතකොට වෙන්නේ මොකද්ද මේ මොලේට විසඳා ගන්න බැරි විශාල අර්බුදයක් එනවා කාබාසිනියා කෙරුවට පරිභෝජනය කරාට ඕජාව ලබා ගන්න වෙලාවක් එන්නේ. නිසා සර්වචනාංශය සඳහන් කරනවා ගන්න අරමුණු ප්‍රමාණය අඩු කරලා ඒ අරමුණේ මුලැමැදාග බැලීම වැඩි කළොත් ඒ ස්පර්ශයේ සිදුවෙන වෙනස ස්පර්ශයේ සිදුවෙන විපරිණාමය ස්ත්‍රී කෙනෙක් කරත් පුරුෂ කෙනෙක් කරත් බෞද්ධ ආගම් කාර්යයක් කරත් වෙන කෙනෙක් කරත් පැවිද්දෙක් කරත් ගිහියෙක් කරත් එකමයි. මොකද එතෙන් යනකම් ගෙනියන්නයි අපි මේ භාවනාවේදී ඒ ස්පර්ශයේ විනාශ වීම ටික එක අරමුණට සාපේක්ෂව බොහෝ වෙලා පවත්වාගෙන යාම සඳහා තමයි එක එක භාවනා ක්‍රම තියෙන්නේ මේ පිම්බීම ඇකලින් භාවනා ක්‍රමය ආනාපාන සති භාවනා ක්‍රමය බුද්ධානුස්සති භාවනා ක්‍රමය සම්මත මේ මෛත්‍රී භාවනා අසු භාවනා කොයි අරමුණ ගත්තත් අරමුණ පටන් ගන්නකොට තියෙන ඒ වෙනස්කම් නෙවෙයි බොහෝ වෙලා පවත්වාගෙන යනවා. බොහෝ වෙලා පවත්වන්න පවත්වන්න ඒ අරමුණෙන් තමයි දුරස්ත වෙන ගතියත්, ඒකේ තියෙන ඇලී බැඳී සිටින ගතියත්, ආලිංගන ගතියත් නැති වෙන නිසා යෝගාවචරය හිතන්නේ මේ වෙන බාහිර හේතුවක් නිසා මට නීරසකම පහළ වුණා කියලා. ඇත්තටම වෙන්නේ අරමුණක් දිගේ වැඩි වෙලා හස්ව කරනකොට එන්නේ එන්නේ එන්නේ එක අර තණ්හාව වෙනුවට තණ්හාවේ අනිත් පැත්තේ ඉන්න පටන් ගන්නවා. ඒක නිසා හොඳටම භාවනා කරපු කෙනෙක් අරමුණ ගොරෝසු වුණත්, සියුම් වුණත්, ප්‍රිය වුණත්, අප්‍රිය වුණත්, ළඟ තිබුණත්, දුර තිබුණත්, ඇතුළත තිබුණත්, පිට තිබුණත් මේ ඔක්කොම අරමුණේ දැකිය යුතු පැති වශයෙන් බලාගෙන ඉඳ ඉඳ ඉඳ වෙන්නේ මොකද්ද? ඒ අරමුණෙන් නිදහස් වෙනවා. අරමුණෙන් වෙන්වීම සිදු වෙනවා ඇලීම වෙනකොට ආනේ වෙච්චාම ඒ අරමුණෙන් ඒ පුද්ගලයාට ඇති වෙන්න තියෙන කෙලෙස් ප්‍රමාණය එන්නෙන් අඩුයි. ඉතින් මේක තමයි අපි පරියන්ක භාවනාවේදී එක අරමුණක් දිහා බොහෝ වෙලා බලනවා ඒක කැඩෙයි. ඊට පස්සේ ආයසරයක් මතුවෙච්චාම ආයසරයක් අල්ලගෙන බලනවා. එනකොට එන්නේ එන්නේ එන්නේ ඒ අරමුණේම ගුරුසු තත්වෙන්න සියුම් තත්ත්වයටපත් වෙනකම් බල බලා හිටියොත් ඒ පුද්ගලයා අරමුණත් එක්ක තිබුණ බැඳීම වෙනුවට අරමුණේ ස්වභාවික ලක්ෂණ, ගති, සටහන හොඳට දැක ගන්න පුළුවන් වෙනවා රිසර්ච් එකක් කරන පරිශීලනයක් කරන විද්‍යාඥයෙක් විද්‍යාකාරීදී Tamanට හම්බ වෙච්ච වස්තුවක් හොඳට විස්තර කරලා ඒ ගැන report එකක් ලියනවා වගේ. මේක මේ Tamanගෙම ජීවිතය හා සම්බන්ධ දෙයක් ගැන මේක සිද්ධ වෙන්නේ. ආන්නේ දේ වෙනකොට ස්පර්ශාගේ වෙනස් වීම විපරිණාමය ਸਰවචන්නාංශ කියන ඔච්චර පැල්බැසගෙන අවුරුදු ගණන් භාවනා කරන දෙයක් මේක නෑ කියලා. අව දවස් 7න් මේක අල්ලන්න පුළුවන් කියලා. සතිපට්ඨාන සූත්‍රය කියනවා මාන්නේ දවස් 7 අවුරුදු 7ක් තිබීවා. දවස් 7න් කරත හැකි වෙනක් දන්නවා. ඒගොල්ලෝ බෝධිරාජ සූත්‍රය කියන උඹට හරියට කාරණා වැටුණොත් උදේ හැන්ද වෙනකොට මේක අල්ලතෑ කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි කැමැත්තෙන් බුද්ධහනුව ලම්බන ප්‍රීතියෙන් කරත් කරගෙන යනකොට ඇති වෙන මේ නීරසකම ඒකාකාරීකම කම්මැලිකම කියන එක අපි පුදුම විදියට නොමග යවනවා. අපි ඒකට පුදුමාකාර විදිහට අර්ථකථන දෙන්න ගිහිල්ලා මේ භාවනාවේ මාර්ගයේ නිෂිනින්ද යන්න දෙන්න. ඒක නිසා අපි මේ ස්පර්ශවලදී පුදුමාකාර පටලැවිලි සහගත තත්වයක තියෙන්නේ. මේ ළඟදී හාමුදුර කෙනෙක් මේක විස්තර කරන්න ගියාම කියනවා අපි දැන් මේ කතා කරේ හුස්ම ගැනනේ. අපි හිතමු රූපයක් බලන වෙලාව කියලා. රූපයක් බලන වෙලාවදී අපි ටෙලිවිෂන් එකේ රූප බලනකොට එහෙම නැත්නම් මේ සනකෙලියට ගිහිලා රූප බලනකොට ඒ බලන රූපේ තියෙනවා තියෙන රූපේ මට පේනවා කියන පදනමේ තමයි අපි ඉන්නේ. මම මේ බලන රූපේ එතන තියෙනවා. ඒ තියෙන රූපේ තමයි මට පේන්නේ කියන පදනමේ තමයි අපි ඉන්නේ. නමුත් සර්වචනාංශයේ මේක නිදර්ශනයක් දෙනවා මිරිඟුව කියන එක ඈත මේ ඉදොර කාට ඈත තියෙන දිය කඳක් වශයෙන් පේන්නේ. හොඳට ඇස් දෙක පිහලා බලන්න. දී කඳක් තමයි පේන්නේ. කොච්චර එලවගෙන ගියත් ඒ දී කඳ හම්බ වෙන්නේ වෙන එකක් තියා ඒ මිරිඟු දකින මිනිස්සයා කොච්චර වේගෙන් එලෙව්වත් අඩු ගානේ ඒ දී කඳට දශම ස්ථානයක ලඟ වෙන්නත් බෑ. යන්න යන්න යන්න යන්න මිරිඟු ඈතට යනවා. මොකද ඇත්තට ඉතන තියෙන වතුර නෙවෙයි රත් වෙච්ච වාතයක්. ඒ තියෙන දේ පේනව නෙවෙයි, පේන දේ තියෙනව නෙවෙයි. ඉතින් ඒ නිසා පේනවා අපේ ඇහැ අපිට නිතරම කියන ඔබ දැකපු දේ දැකපු දෙයක්. ඒක එතන තියෙනවා කියන නිත්‍ය සංඥාව අපි වාල්කමට බඳලා තියෙනවා. නමුත් මේ තියෙන දේ වෙනස් වෙන සුළුයි විපරිණාමයටපත් වෙන සුළුයි කියලා බලන්න එක සැරයක් බලලා බෑ. එයාගේ නාටකම සම්පූර්ණ නටනකම් කුලමැදාග බලනකොට පුදුමාකාර විපරිණාමයකටපත් වෙනවා. ඒ වගේම සර්වඥාන්සේ සඳහන් කරනවා හීනෙකදී අපි සම්පූර්ණ ජීවත් වෙනවා. ඒක නිසා අපිට තරහ යනවා. අපි අඬනවා, අපි අතපය දිගලා ගහ ගන්නවා. නමුත් අවදි වෙච්ච ගමන් පේනවා මේක තිබුණ දේ පේනවත් නෙවෙයි, පේන දේ තියෙනවත් නෙවෙයි කියලා. බුදුරජාණන් වහන්සේට පේන්නේ මුළු ලෝකෙම හීනයක් වගේ. Tamanට ඕන දේ තමයි දකින්නේ කියලා. ඒකට ගැළපෙන පුංචි කතාවක් උදානපාලිය සඳහන් කරලා තිනවා. ඒ ਸਰවචනාතික සාසනය බොහොම ලස්සනට දිනු බලන වේගන යනකොට අනිතීර්ථක නිගණ්ඨ ආදී ඇත්තන්ට ලාභ සත්කාර අඩු වෙලා ලොකු ඊර්ෂාවක් ඇති වෙලා තිනවා මේ සංඝයා වහන්සේලාත් එක්ක. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ව්‍යාපාරයක් ගෙනියලා තිනවා. ඒ සංඝයා වහන්සේලා පින්ඳපාත යනකොට මිනිස්සුන්ට සල්ලි ගෙවලා බනින්න ඇරලා. ඔය බුදුමහාන ඇවිල්ලිල ඕව කාලා බුදියාගෙන ඉන්නවා කොරණ මගුලක් නැහැ මිනිස්සු මහන්සිලා හම්බ කරනවා හම්බ කරපුවාම මේගොල්ලෝ ඇවිල්ලි වල අනාගතේ රැපපින් සිද්ධ වෙයි කියලා මතු අනාගතේ බද්දට දීලා කාලා බුදින එකයි කරන්නේ දෙන්න එපා දෙන වෙනවට බැනපල්ලා කියන. ඉතින් මිනිස්සු අන්තිමට මේ දිගට දිගට බයින්න පටන් ගත්තා. අන්තිමට බුදුහාමුදුරණ බයින්න පටන් ගත්තා. ඔය මහා එකත් මුදුමහනේ ගෝලියෝ ටිකත් මුදුමහනෝ ඔය කරන දෙයක් නැහැ මොකද ඕගොල්ලන්ට හිඟාගෙන කන්නේ ගිහලා මොබලක් කරගෙන කරන්න බැරි දාති වතින් බයිනවා. ඊපස්සේ ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේක නොකිය කිව්වා. අපි ස්වාමීන් වහන්සේ වෙන නගරයකට යන් කියලා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ කියවුවා බුදුරජාණන් මොකද කාරණාව කියලා. ඉතින් බැරිම තැන කිව්වා ස්වාමීන් වහන්සේ මෙහිමයි මේ ඒක එන්නේ එන්නේ එන්නේ වැඩිව පහුගිය දවස්වල සංඝයාට හග්ගෙඩිය හග්ගෙඩිය කිව්වේ. ආන්න මේ වගේ එකක් තමයි. මේ බණ්ඩාරනායක මහත්තයා මරපු කාලේ සෝමපාල කිව්වා. හැම සංඝයාටම සෝමපාල කිව්වා. ඒ වගේ එකක් ඇවිල්ලා තියෙනවා දිගටම. ඊටසේ බුදුරජාණන් වහන්සේ කියලා තිනවා හොඳයි ආනන්ද එතෙන් ගියාට පස්සේ ඒ නගරෙත් අපිට බයින්න පටන් ගත්තොත් මොකද කරන්නේ? ඒ නිසා දවස් 7ක් ඉන්නේ කියලා. ඒ ඉන්න ගමන් ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ඇත්තට ආනන්ද සංසල් බයින්න දෙයක්වත් නෙවෙයි. අන්‍ය තීර්ථකයන්ට බයින්න දෙයක්වත් නෙවෙයි. සංඝයාට බයින්න දෙයක්වත් නෙවෙයි. බුදුරජාණන්සේ උදාන ගාතාවක් කියනවා. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නේව අත්තනෝනෝ පරතෝ දහෙය්‍ය කුසන්ති පස්සා උපදීම් පටිච්ච නිරූපදීන් කේන කුසෙය්‍යොම් පස්සා කියලා. උනන්ස මේ සමස්තයම ධර්මතාවයක් විදිහට පෙන්නනවා ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ. ඔබ ගමේ ඉන්නවා වෙන්න පුළුවන්. අරණ්‍ය වාසී පැවිදිලා ඉන්න පුළුවන්. ඔබට සැප දුක දෙක ස්පර්ශ කරනවා. ඒකේ ඇත්තටම ගමේ හිටියත් අරන්නේ හිටියත් සැපේ දුකේ වෙනසක් නැහැ. ඥාන උනත් පිළිමුණත් සැපේ දුකේ වෙනසක් නැහැ. රජුරෝ වුණත් රටවැසියා වුණත් සැපේ දුකේ වෙනසක් නැහැ. දොස්තර වුණත් ලෙඩා වුණත් සැපේ දුකේ වෙනසක් නැහැ. දීමෝපිය වුණත් දරුවෝ වුණත් සැපේ දුකේ වෙනසක් නැහැ. ගුරුවරයෝ වුණත් ශිෂ්‍යයෝ වුණත් සැපේ දුකේ වෙනසක් නැහැ. මම ශිෂ්‍යයෝ හිතනවා ගුරුවරයෝ නම් හරිය ජොලිය ඉන්න જાතියක්. හරිය අනේ කවදාද මම ගුරුවරෙක් වෙන්නේ කියලා. ඒක නිසා බුදුරජාණන්සේ කෙටියෙන් කියනවා ගමේ හිටියත් අරන්නේ හිටියත් මේ සැප දුක දෙකම බල ස්පර්ශ කරනවා. නේව අත්නෝ නොච පරතෝ දහේය මේ සැප දුක මම ඇති කරගත්ත දෙයක් කියලා පටලවා ගන්නත් එපා අසවලා විසින් මට දීපු එකක් කියලා පටලවා ගන්නත් එපා නේව අත්නෝ නෝ පරතෝ දහේය මේ දුක මට දුන්නේ මගේ මෝඩකමකට කියලා හිතන්නත් එපා මම ඕනකමන්න මම දුක ගන්නෑ නේ යෝගෙම වෙන කෙනෙක් දුන්නා කියලා හිතන්නත් එපා. පුසන්ති පස්සා උපදීන් පටිච්ච එක එකනා මේ සැප වශයෙන් හෝ දුක් වශයෙන් මේ ස්පර්ශ කරන්නේ තම තමන්ගේ රුචි අරුචිකම් හැටියට. එච්චරයි මේකේ තියෙන න්‍යාය ධර්මය අපකරා පැමිණෙන දේවල් හොඳ වශයෙන් නරක වශයෙන් සැප වශයෙන් දුක් වශයෙන් ප්‍රනීත වශයෙන් හීන වශයෙන් මනින්නේ අරමුණේ ස්වરૂපේ ස්වરૂපේ නිසා නෙවෙයි මගේ ඇතුළත තියෙන රුචි අරුචිකම් හැටියට. කුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කේන පුසෙය්‍යොම් පස්සා මේ පිළිබඳව හොඳටම දන්න මනුස්සයාට ස්පර්ශ පිළිබඳව හොඳටම කෙලපැමිණිච්ච කෙනාට මොනවත් ස්පර්ශ කරන්නේ නැහැ සැප දුක් දෙක ඇවිල්ලා හුවා දක්වන්න හැදුවට යාට ඒක සැපකුත් නෙවෙයි දුකකුත් නෙවෙයි ඒක නිකන් බීරියලියට වේනා ගායනා කරා වගේ ස්පර්ශ කරන්නේ නැහැ ඒක නිසා ස්පර්ශය ස්පර්ශ කරන්නේ මොලගේ කෙලස් නිසා එක එකනාගේ තියෙන කෙලෙස් වල හැටියට එන අරමුණු සැප වශයෙන් ගන්නවා දුක් වශයෙන් ගන්නවා සුභ වශයෙන් ගන්නවා අසුභ වශයෙන් ගන්නවා දික් වශයෙන් ගන්නවා කෙටි වශයෙන් ගන්නවා ඒකෙන් පේන්න තියෙන්නේ කොච්චරක් කෙලස් තියෙනවද කියලා. ඒ නිසා ස්පර්ශයක් දිගේ දිගට බලාගෙන ඉන්නකොට ස්පර්ශය එnde end තුනී වෙනවා නම් ස්පර්ශය එnde end සූක්ෂම தත්ත්වයටපත් වෙනවා නම් ස්පර්ශයේ ස්පර්ශ කරගන්න බැරි තත්ත්වයටපත් වෙනවා නම් මතක තියාගන්න මේ තමයි කෙලස් නිවන ක්‍රමය. මම නැවතත් මතක් කරනවා ගොරෝසු ආනාපානයේ තේරිච්ච කෙනා ඒ ගොරෝසු ආනාපානයම තෝරලා බේරලා ඒක දිගේම සතිය ඒක දිගේම ස්පර්ශේ පවත්වාගෙන යනකොට ආනාපානේ සිුම් වුණාන අපේ ඇතුලේ තියෙන කෙලෙස් සිුම් වීමක් වෙලා තියෙනවා ආනාපානේ අතිසූක්ෂම වුණාන කෙලස් තවත් අතිසූක්ෂම වෙලා තියෙනවා. ආනාපානෙ නොදෙනී ගියා නම් අපේ හිතේ කෙලස් නැති වෙලා තියෙනවා. නමුත් අපිට පුළුවන් මේක දරාගෙන ඉන්න. එච්චරයි අපිට තියෙන ප්‍රශ්නේ. අපිට හරි කැමැති ආනාපාන හොඳට ගොරෝසුර තියෙනකොට තියෙන භාවනාදී අපි බොහොම ලස්සනට කමඨාන සුද්ධ කරනවා භාවනාව හොඳයි කියලා කියනවා. සියුම් වේගනේ එනකොට සැඩයක් මතුවෙන මට සතිය කැඩිලාද සමාධිය කැඩිලාද වැරදිලාද මේ චිබුණ ආනාපාන නැතුණා නේද කවදාකවත් කෙනෙකුට හිතෙන්නේ මේ මගේ කෙලෙස් අඩවීම නිසා ස්පර්ශෝ ස්පර්ශය නොකරන තැනට ආවයි කියලා කවදාකවත් කල්පනා වෙන්නේ ඒක චතුරාර්ය සත්‍ය වගේ සත්‍යයක්. ඒක බුදුබණ අහපු කෙනාට පමණක්. ලෑස්ති වෙලා ගිය කෙනාට පමණක් අහම්බෙන් වගේ වෙලාවක තේරෙනවා මේ හොඳට පිනිච්ච ආනාපානේ දැන් මේ සිවුම් වේගන යන්නේ වෙන මොනවාක්වත් නිසා නෙවෙයි මගේ හිතේ කෙලෙස් අඩු වෙන නිසා. එහෙමනම් තවදුරටත් කෙලෙස් අඩු වෙන්න නම් මේකෙන් නිමිත්තක් වශයෙන් මේ ස්පර්ශයේ සියුම් වෙච්ච එක අතිසූක්ෂම වෙනවා නම් හොඳයි. ඒ මොකද එතකොට හිතේ තවත් කෙලෙස් නැහැ. එහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා කවදා හරි හුස්ම ගත්තා. බාහිරේ ශබ්ද තිබුණා. බාහිරේ වේදනා ඇඟේ වේදනා තිබුණා. හිතවිලි එකක්වත් අල්ලන්නේ නැති මොකද්දෝ විවේක තැනකට ගියාට පස්සේ එතන කෙලෙස් නැතිකම මිසක්කා අරමුණු නැතිකමක් නැහැ. අරමුණු තිබුණාට අරමුණු ස්පර්ශ කරන්න. ස්පර්ශ කරන්න බෑ මොකද ඇතුළේ කෙලෙස් නැහැ. ඉතින් මේක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ බුද්ධියට සින්න කරගන්න කියලා. පරිේශන මට්ටමින් කරලා පෙන්නනවා මේක උඹට කළ හැකියි. මේකට බහුමත දාන්න එපා. විග්‍රහ කරන්න යන්න එපා. අරමුණ සිවුම් වේගනේ යනවනම් ඒ සිවුම් වේගනේ යන්නේ කෙලෙස්. අරමුණ සිවුම් වෙලා නොදැන්න මට්ටමට ගියානම් ওই නැති උනේ කෙලෙස්. දැන් මෙන්න මේ தත්ත්වෙන් දිගට පවත්තපන් මේකට තමයි නික්ලේශී தත්ත්වය කියලා කියන්නේ. පුසන්ති පස්සා උපදීන් පටිච්ච ඔබ ස්පර්ශෝ ස්පර්ශ කරනවා නම් කෙලස් ප්‍රමාණය අනුව තමයි ස්පර්ශ කරන්නේ. ඒ වගේම කියන්න පුළුවන් චේතනා චෛතසිකයට දාලා හොඳ ගොරෝසු ආනාපානිය දකින්නකොට අපි ඊට පස්සේ සිව්ම ආනාපානිය දකින්නකොට අපි ඉසේ අතිසූක්ෂම ආනාපානිය දකින්නකොට අපි ඒ වැඩපිළිවෙලට බාධා නොවි නිසිනින්දි සංසිදෙන්න නිසිනින්දි පස්සම්බනේ වෙන්න නිසිනින්දේ සංසුන් වෙන්න නම් එන්නේ එන්නේ චේතනා අයින් කරන්න ඕනේ. හැම චේතනාවකම කරන්නේ මේ සංසිඳන වැඩපිළිවෙල අවුල් කරන එක. ඒ නිසා යෝගාවචරය අද 100ට 30ක් විතර දක්වා චේතනා අයින් කරන ගියොත් 130ක් ආනාපානේ සංසිඳී. මෙයා දැනගත්තොත් මං හිත වෙනකොට 135ක්වත් අඩු ගන්න චේතනා කරන්නේ නැතුව ওই සංසිඳන එකට එහෙම යන්න ඇරියොත් ඒ චේතන ප්‍රමාණය අඩු නම් ස්පර්ශ ප්‍රමාණය අඩු නම් ඒක ඊටට වැඩිය කෙලෙස් අඩු තත්වයක් ආමම පොඩ්ඩක් අද 35ට ගිහිල්ලා තියෙනවා. හෙට 40ට යනවා. 50ට යනවා. 60ට යනවා. මේක විද්‍යාවකට වැඩිය ලස්සන කලාවක්. මේක හරීම సౌందర్యාත්මක වැඩක්. ඔකේ පළවෙනි 1 2 3 හරි අමාරු හේතු ගන්නලා දෙන්න. පහු වෙනකොට පහු වෙනකොට බුදුරජාණන් වහන්සේ මේ ඊටාම සියුම්ම බුදුරජාණන් මේ ඊටාමත්ම ගම්බීරව දේශනා කරලා තියෙන්නේ අද්දකිය හැක්කක්. මරණයෙන් මත්තේ තියෙන එකක් නෙවෙයි. මේ ජීවිතේදීම ඥාන පරිමකමෙන් ස්වාධීනව කළ හැක්කක්. ආන්නේ දේ කරනකොට අපි හිතනවට වැඩිය විශාල গুপ্ত ධර්ම වාගයක් ඇවිල්ලා අපිව බාධා කරනවා. ඒ මොකද වෙන්නේ? අපි අර ආනාපානය මට අවසර දෙන්න ඒක විස්තරකරනද භාවනා කරපු කට්ටියට මේක අල්ලන්න පුළුවන් වෙයි අනිත් අයට සංකීර්ණ නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳට ආනාපාන සිමුණයි කියලා හිතන්න ඊතන ගියාට පස්සේ Tamande විවේක ස්ථානයට ගියාට පස්සේ හොඳ ටික ඉස්සලාම ගිය දවසේ හරි කුතුහලයක් හරි කෝඩ කෝඩු ගතියක් කොළ ගතියක් පැටහෙනවා බය තක්කමුකුත් එන්නේ ඉඳ තියෙනවා නමුත් ඒක බණ අහලා අහලා කමඩාන් සුද්ධ කළා සුද්ධ කළා ලෑස්ති වෙලා ගිහිල්ලා අපි හිතමු මේ විවේක ස්ථාන ගියාට පස්සේ ටික දවසක් ගියාට පස්සේ ඒක හුරු වුණාට පස්සේ සද්ද නැතුව නෙවෙයි සද්ද තියෙනවා හැබැයි Tamanට ආමන්ත්‍රණය කරන්නේ සද්ද ඔය ඈතක තියෙනවා ඉන්න බවට වේදනා නැතුව නෙවෙයි ඒක මගේ නෙවෙයි වගේ තේරෙනවා. හිතවිලිත් නැතුව නෙවෙයි ඔය ආයාල යන හිතවිලි වගේක් තියෙනවා. උස්මත් නොගන්නව නෙවෙයි හැබැයි මට ප්‍රශ්නයක් නැහැ. මේකේ පුදුමාකාර විස්රාමයක් ඒ පුදුමාකාර විවේකයක් පුදුමාකාර හුදකලාවක් මේකේ ලබන්න පුළුවන් ගතියක් එන්න පටන් ගන්නවා. ආන්නේ විදියට ඒ ස්ථානෙට ගියාට පස්සේ ඒ යෝගාවචරය උත්සාහ කරන පටන් අරගත්තොත් දැන් මෙතෙක් වෙලා මේ ශබ්ද මට හරි කරදර කරමින් හිටියා. දැන් මේ විවේක ස්ථාන ගියා මේ ශබ්ද තිබුණාට ශබ්ද තියෙන කරදර ටික නැහැ. පීඩි ගන්න ගතිය නැහැ. වේදනාවල තියෙන වින්දනීය වද දෙන ගතිය නැහැ. හිතවිලි තිබුණාට එව්වා නිකන් වීදුරු කූඩුවක ඉන්නදී පිටපැත්තේ යන්නේ වගේ යන්න පටන් අර ගන්නවා. ආනාපානෙත් නැතුව නෙවෙයි ඒක කෙරෙනවා අචේතනිකව කෙරෙනවා. අන්න එතකොට මේ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා මගේ කිසිම ප්‍රයත්නයක් නැති තැන මට සියලු සැප ලැබෙනවා. ප්‍රයත්න, චේතනා, ස්පර්ශ තියෙන තාක් පීරියා වෙන වදයක්. ඒ නිසා චේතනා තියෙන තැනලා චේතනා නැත්නම් ගමන් කිරීම තමයි විපස්සනා කියන්නේ. ස්පර්ශ තියෙන තැන ඉඳලා ස්පර්ශ නැත්නම් අනේක තමයි විපස්සනා කියන්නේ. දන්නා තැන සිට නොදන්නා තැනට යෑම තමයි විපස්සනා කියන්නේ. මමයා ඉන්න තැන ඉඳලා මමයා නැත්නම් යෑම තමයි විපස්සනා කියන්නේ. අන්න එතෙන්ට යනකොට දැන් මම අසරණ වුණාද, තනි වුණාද, රහෙන් අයින් වුණාද, මේ මට වැටරිලාද, පෙරදිලාද කියලා කියන ටිකට අපි කියනවා නීවරණ කියලා. ඒ ශක කරන ටිකට කියනවා නීවරණ කියලා. ඉතින් අපි දැන් ඡන්දෙ දෙන්නේ අපි මනාපෙදින යන නීවරණ පැත්තටද එහෙම නැත්නම් ධර්මයේ පැත්තටද කියලා බැලුවොත් අපේ පාහර ගතිය තමයි අපි නිතරම ඡන්ද දෙන්නේ නීවරණ. අච්චර ලස්සන සංසිඳනකොට වැරදිලා වෙන්නේ නැති කියලා සැක කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් හිත නින්දට වටනවා. එහෙම නැත්නම් වෙන මොන හරි දෙයකින් මේ අතීතය ගැන හිතනවා මට මොනවා වෙයිද දන්නේ නැහැ මෙහෙම ගිහිල්ලා පිස්සු ඇදිලා අංගොඩ යන්න වෙයිද දන්නෙත් නැහැ කියලා ඔන්න කල්පනා කරනවා ඉස්සරහට. එහෙම නැත්නම් අනාගත දේවල් කල්පනා. මේ සෑම දෙයකින්ම අතිපණ්ඩිතකම් නිසා ලස්සනට හදාගත්ත පෑදිතියට බොරදිය දමා ගැනීම තමයි අපේ තියෙන කෙලෙස්. ඉතින් ඒක ලක්ෂ වාරයක් කරලා එක එකක නම් කියලා මේක කරන්න එපා මේක කරන්න එපා මේක කරන්න එපා කිව්වට පස්සේ තමයි දවසක ඒ සංසිඳන තැනට ගිහිල්ලා සංසිඳීම මගේ ගෙදර ගියා වාගේ මට අප්පගෙන් හම්බෙච්ච බූදලේ වගේ මං අම්මගේ ඔඩොක්කට ගිය පොඩි එකෙක් වගේ මේක තමයි මේ බුදුහාමුදුරුවෝ මට පෙන්වන්න හැදුවේ කියලා මේක තේරුම් අරගෙන ඒක සමාදන් වෙච්ච දවසේ ඒ යෝගාවචරය ඉස්සෙල්ලාම වතාවට සංසාරේ නිර්ආමිෂ සුඛය කියන එක අවබෝධ කරනවා ඒ ලැබෙන සුඛය රූපකින්, ශබ්දකින්, ගන්ධකින්, රසකින්, ස්පර්ශකින් නෙවෙයි ලබන්නේ. ඒ ලබන සැපේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කනෙන් නෙවෙයි ලබන්නේ. හැබැයි මේ විදියට මම මේ බොහෝම උපකරලා විස්තර කරලා කිව්වට මේ එක්කෙනෙක්වත් අත්දකපු නැති එකක් නෙවෙයි. හැම කෙනාම අත්දකලා තියෙනවා කවම කවදාකවත් හිතුවේ නැහැ මේකයි භාවනාවේ දියුණුව කියලා. හිතන්නේ මේක වැරදිලයි කියලා, පෙරදිලයි කියලා, නිදිමතයි කියලා, කම්මැලියි කියලා මේක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ජීවුදී බාරගත්තේ නැත්නම් ඉතින් මොකද කරන්නේ? භවනා කරනට හම්බෙච්චදී ඔන්න දෝතිම්ම දෙනවා. මට එපයි කියනවා. ඒකල කියනවා මට ඉක්මනට නිවන් දකින්න ඕනේ. ඉතින් බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? මේකට කමටහන සුද්ධ උනේ නැත්නම් හැමදාම කරන්නේ අතෙන් එනකොට අත් දෙක ගාලා නැගිටලා යනවා. එහෙම නැත්නම් බුද්ධානුස්සතිය වඩන්න හදනවා අර විවේකයේදී නැත්නම් අපරාධ නිකන් ඉන්නලා මේක අනිච්චන් දුක්ඛම් බැලුවා නම් টොප් නේද කියලා අහනවා. එතෙන් අසුභ භවනා කරුවොත් නරකද කියලා අහනවා. ඒ මොකද මේ නිකන් ඉන්නවා කියන එක තමයි බැරිම දේ. හැම කෙනාම හොඳ ශිල්පකාරයෝ. හැම කෙනාටම දක්ෂකම් තියෙනවා. හැබැයි මේ දක්ෂකම් තියදී නිකන් ඉන්නවයි කියන එක කවදාකවත් හිතලා නැහැ. අපි බුදුහාමුදුරුවෝ අපිව দমনය කරන හැටි පොඩ්ඩක් බලන්න. පුරුෂෝත්තම සාරති ගුණය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අපේ දින හැම ශිල්පයකටම වැඩිය ශිල්පකාරයෙක්. බුදුරජාණන් අපි ළඟ තියෙන හැම දැනුමටම වැඩිය දැනුම්කාරයෙක්. බුදුහාමුදුර අපි ළඟ තියෙන හැම පිනටම වැඩිය පින්වන්ත උත්තමයෙක්. උන්වහන්සේ කියනවා ඔක්කොටම වැඩිය මයි ළඟ තියෙනවා මං අදහනවා නම් මමට එකක් කියන්නම්. භාවනා කරොත් නිවන එයි. කරුණා කරලා ඔකට උණු වතුරක් කරන්න එපා. කරුණා කළොත් පෑදීදී බොරදී කරගන්න එපා. ඔය අනාකූල ප්‍රවාහය ආකූල කරන්න එපා. නමුත් මේක සරුවචන් වහන්සේම අප කෙරේ පුදුම අනුකම්පාවකින් එහෙම නැත්නම් මොකක්ද ඒකට කියන්න තියෙන්නේ සර්වඥතා ඥාණිකෙන් පෙන්වන මේ මිනිස්යාට මෙතෙන්ට යන්න දෙන්නේ නැති වෙන විදිහට පුදුමාකාර මාර බලවේග වගේ ක්‍රියාත්මක වෙනවා විදර්ශනා උපක්ලේශ වශයෙන්. ඒ අර නිර්ආමිෂ සුඛේත යනකොට උපක්ලේශ 10ක් ඒ යෝගාවචරය වට කරගෙන ගොඩ පෙරකෝ දොරකන් දෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ යෝගාවචරය හරියට මේ උපක්ලේශ දැනගෙන මේ වගේ ගමනක් යනකොට ස්පර්ශය තුනී වේගන යනකොට ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් අරමුණු නැති වෙනකොට හිතෙන් අරමුණු හදාගෙන බලන ගතියක් අපේ මේ පාහර හිතේ තියෙනවා. ඒකට සංස්කීකන යනකොට කොහෙදෝ නැති ශබ්ද වගේක් ඇහෙන්න පටන් ගන්නවා. කොහෙදෝ නැති ගඳ වගේක් දැනෙන්න පටන් ගන්නවා. ඇඟ නලවන්න දඟලන්න පටන් ගන්නවා. එතනින් ආ රූප පේන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරයා දැන් අර තියෙන දෙයි පේන්නේ, පේන දෙයි තියෙන්නේ කියාගෙන ගියොත් අර පේන රූප සීරම අදහන්න පටන් ගන්නවා. ඒක මනෝමය රූප බව දන්නේ නැහැ. මනස විසින් ඇති කරන මාර බලවේග බව දන්නේ අනේ මං විෂ්ණු දෙවියෝ දැක්කනේ. මම රුවන්වැලිසෑය දැක්කනේ. මම බුදු පිළිමයක් දැක්කනේ. මම අසුචි ගොඩක් දැක්කනේ. මම මිනි කුණුවනයක් දැක්කනේ මොකද්ද සෝන්දේකින් අදහස් කරන්න කියලා අර අහක යන කුණු කන්දල හිතින් මවාගත්ත මේ විකාර රූප සියල්ලම ඇති දෙයක් නිමිති දනවන දෙයක් මට මංගල කාරණාවක් ආමංගල කාරණා කියලා මම ඔක්කොම විශ්ලන්ත කරනවා. සමහරුන්ට බුදුම සද්ද ඇහෙනවා. දන්නේ නැති භාෂාවල් කතා කරන්න පටන් ගන්නවා. දේව භාෂාවල් කතා කරනවා. එතනින් ගියාම කර්ණිමිත්ත සූත්‍රය ඇහෙනවා, රතන සූත්‍රය ඇහෙනවා. ඉතින් හිතනවා ටා දැන් නම් ධර්මයේ කෙලින්ම ඩිරෙක්ට් කනෙක්ෂන් එක හම්බෙලා තියෙන්නේ 3G සිග්නල් එක එන්න පටන් ගත්තා. ඉතින් ඒකට ටියුන් කරගෙන ආයි සමහරුන්ට ඇඟට දැනෙනවා පහසු ගතිය, සැලසුම් ගතිය, කම්පන චංචල ගතිය. මේ සෑම දෙයක්ම බදා ගන්න. සමහර කලාතුරකින් මම දක්වලා තියෙන සමහරට විවිධ රස සහ විවිධ ගඳ දැනෙන්න පටන් ගන්නවා. මේ සෑම දෙයකින්ම අදහස් කරන්නේ මේ ඇහ කන දිවනාසය කය මන කියන මේ ඉන්ද්‍රිය ධර්ම වලට අරමුණු මට දීපියව නොදුන්නොත් ඕම් බලාපේ මං කරන දේ මම හදාගෙන බලනවායි කියලා ඒගොල්ලෝ කරනවා. ඒක නිසා අපි එයාගේ තියෙන මේ කඩප්පුලි ගතිය දකින්න නම් ආහාර ගතිය දකින්න නම් අරමුණු නොදී ඉන්න ඕන බලන්න. එතකොට පේනවා මේ කිසිම කෙනෙක් මගේ සුභ සිද්ධිය සඳහා නෙවෙයි වැඩ කරන්නේ. මේ කිසිම කෙනෙක් මගේ න්‍යාය පත්‍රයට නෙවෙයි වැඩ කරන්නේ. මං යාගේ දාසෙක්. ඒගොල්ලෝ රූප ඉල්ලනවා දුන්න නැත්නම් හිතාගෙන බලනවා. ඒගොල්ලෝ සද්ද ඉල්ලනවා දුන්න නැත්නම් හිතාගෙන අහනවා. මේ තියෙන අවිද්‍යාවේ ප්‍රමාණය මාරපාක්ෂික ප්‍රමාණය කියනොනම් ඒ දකින්න රූප ඇත්තයි කියලා හිතෙනවා. ඒ දකින්න ශබ්ද ඇත්තයි කියලා හිතෙනවා. ගන්ධ රස පහස මේවා මනෝමය බවත් මනෝපුබ්බංග බනවත් මනෝශ්‍රේෂ්ඨ බවත් මනෝමය බවත් දන්නේ නැති වෙච්චාම යෝගාවචරයට සියුම් කරගෙන යන වැඩපිළිවෙලට මා විශාල බාධාවක් එන්න පටන් ගන්නවා. මේ වගේ විදර්ශනා උපක්ලේශ 10ක් අපේ තේරවාදී හඳුනගෙන තියෙනවා. ඒ විදර්ශනා උපක්ලේශ 10ම එන්නේ බොහොම මංගල බොහොම මිත්‍ත ස්වરૂප ගොඩබෙතක දෝරකන් ස්වરૂපේ. ඒ නිසා යෝගාවචරය නියම නිවන කියන එක නෙවෙයි නම් අදහස් කරගෙන භාවනා කරන්නේ ඔය හැම දෙයක්ම අල්ලගන්න. හැම දෙයක්ම කරනවා. ඒ නිසා යෝග ජීවිතය ගත කරගෙන යනකොට අපිට පාර හරියාගෙන එනකොට අපිට විශාල හැකියාවල් සරස්වති වරම හම්බ වෙනවා ලස්සනට චිත්‍රාඳින්න පුළුවන් වෙනවා ලස්සනට කතා කරන්න පුළුවන් වෙනවා ලස්සනට নানা ප්‍රදේවල් එන්න පටන් ගන්නවා ඉතින් යෝගාවචරය හිතනවා මේක කාටවත් නැතුව මට විතරක් විශේෂයෙන් ආපු දෙයක් දැන් ඕක කට උල් කරගෙන ගිහලා ගුරුවරයාට කියනවා ස්වාමීන් වහන්සේ දන්නේ මට වෙන්දට වැඩි টොප් එකට සින්දු කියන්න පුළුවන් එතකොට කතා කරලා කියනවා මිනිස්සුෝ පිස්සුන් ගන්න එපා භාවනා කරපන් කිව්වම හිතනවා මේ ගුරුවරයා මට ඊර්ෂ්‍යාවට මේ මට වගේ දේවල් හම්බෙච්ච නැති නිසා එයා විතරට වෙන ගුරුවරයෙක් ගාවට යනවා. අපේ අටුවා කතාව වල අනන්තවත් සිද්ධි පෙන්ලා දීලා තියෙනවා. මේ තරම් ලස්සනට මේ භාවනා විදිහට යන යෝගාචර මේ අහක යන කුණු කන්දලයක් අල්ලගෙන අර වටිනා යෝග ජීවිතය, වටිනා ගුරුවරේ, වටිනා ධර්මයේ නාස්ති කරගන්න හැටි බලනකොට මායя පැත්තකටලා අකහ කහ කහ කහ කහ ගාලා හිනා. ඒකේ ඉදත් එච්චරයි අදත් එච්චරයි. අද මේ භාවනා ලෝකයේ තියෙන විකාර ඒ විකාර භූත සෙල්ලම් දිහා බලනකොට හිතා ගන්න පුළුවන් මේ දේ ඇත්තටම වෙලා තියෙන්නේ විහිළුකාරින්ට නෙමෙයි ඇත්ත වශයෙන් අවංකව භාවනා කරන අයට. නමුත් පුංචි දෝෂයක් තියෙනවා. ඒගොල්ල භාවනා කළ තේ නිවන් දකින්න නෙවෙයි අර නිවන් මාර්ගයේ හම්බෙන අර කොහෙදෝ යන කුණු කන්දලයක් අල්ලගෙන ඒකේ රැවටිලා. ඒ මිනිසයා ගොඩගන්න බුදු කෙනෙක්ම ඉන්නවා. මොකද එයා කතා කරන්නේ ස්පර්ශයක් ඇතුව. එයා කතා කරන්නේ මම අත්දකපු දෙයක් මේ කියන්නේ. ඔයා භාවනා කරන්න තුනේ මට කතා කරන්නේ නෙමෙයි මම මේ අත්දකපු දෙයක්. ඉතින් කොහොමද ගොඩ ගන්න? ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඔය බ්‍රහ්මජාල සූත්‍රයේදී පෙන්ලා දීලා තියෙනවා අපිට අපි අහුවෙන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටි 62ක් ගැන. ඒ 62කින් එකක්වත් බුදුහාමට උපහාසයට ලක් කරලා නැහැ. බුදුන්සි කියන මේ හැම 62කින් 49ක්ම මේ මිත්‍යා දෘෂ්ටි හම්බෙලා තියෙන සමතේ හර්ගිය කට්ටියට. දුවට මතක තියාගන්න. දුවට සමාධිය තියෙන සමාධිය හර්ගිය කට්ටියට තමයි 62කින් 49ක්ම මිත්‍යා දෘෂ්ටි වෙලා තියෙන්නේ. තව 13ක් තියෙනවා ප්‍රඥාව තියෙනවා. ඒ නිසා සමාධියයි ප්‍රඥාවයි භයානක ආයුධ දෙයක් නිවනට දෙවෙයි නම් යොමු වෙලා තියෙනවා. සමාධිය ලැබිච්ච ගමන් ඒ පුද්ගලයා নানা ආකාර අර අර ආකර්ෂණ වලට අහු වෙනවා. ඒ වගේම ප්‍රඥාව තියෙන කෙනාට මේ විමසන තුන තියෙන කෙනාට එතනදී තේරෙන පටන් ගන්නවා මට විශේෂ ඥානයක් පහළ වෙලා තියෙනවා බුදුහාමුදුරණත් නැති විදිහට වගේ. ඊට පස්සේ ආයෙක දිගියන. වෙන්නේ මොකද්ද? අර තුනී කරමින් ගිය ස්පර්ශය තවදුරටත් තුනී කිරීම වෙනුවට ඒ ඒ මොකක් හරි අල්ලගෙන ගැහෙන්න පටන් ගන්නවා. ඒ ගැහෙන්නේ එයාගේ උපදි සම්පත්‍ය වල හැටි හැටියට තමයි එයාගේ කෙලෙස් වල හැටි හැටියට ඒ නිසා මම මතක් කිරීමක් කරනවා මේ මට්ටමට යනකොට යෝගාවචරය තුළ සීලය හරියට පිරිසුදු වෙලා තියෙනවා සීලිය අඩුපාඩුකම් තියෙනවා ඔතෙන්දී අර අර එක එක වලට අහු වෙනවා ඒ වගේම මේ භාවනා කරන්න මෙච්චර නෑදෑ පරපුරක් අතහැරලා දාලා මේ මුදලක් අතහැරලා දාලා මේ තියෙන යාන්තම් මේ පහසුකම් ටිකෙන් නිවන සඳහා මිස ඉතින් මෙපිට තියෙන මේ අභිඥාවල් සඳහා අර දක්ෂකම් සඳහා මේ දක්ෂකම් සඳහා කර කියලා කරනවනම් ඒක සියදි විනාශ ගැනීමක් වෙනවා. මේ නෛර්යානික සද්ධර්මයේ වමතින් අල්ලන්න එපා. අල්ලනවා නම් දෝතිම අල්ලන්න. ඒක නිතරම පිරිසුදු කරගන්න මේ සියලු ප්‍රයත්න නිවන් දැකීම පිණිස මිසක් මේ මගදී හම්බෙන කිසිම ආයාවකට අහු නොවීමට අපි අවංකව Taman දකින්නේ ගුරුරට කියන්නේ. ඒ වගේම හිතාගන්න මේ විදියට අද්දකීම් රහිතව අනුන්ට උපදෙස් දෙන්න හදන ගුරුවරයෙක් ළඟ භාවනා කරන ශිෂ්‍යයන්ට මොකද්ද වෙන්නේ? මේ මට්ටම දන්නේ නැති මේ මට්ටමෙන් පන්නතේ ලැබපු නැති මමත් දන්නවයි කියලා හිතාන භාවනා උගන්වන්න හදන අනික් පිරිසක් එක්ක වැඩ කරන කෙනෙක් එක්ක භාවනා කරන අයට මේ වගේ මට්ටමක් ආවම කොහොමද කරන්නේ? මේක සාසනය ඇතුළත තියෙන පිළිකාවක්. මේ කතෝලික මිනිස්සෙක් අපිට කරන අපරාධයක් නෙවෙයි. මුස්ලිම් මිනිස්සෙක් කරන දේකුත් නෙවෙයි. අවංකව නෑ භාවට ගියාට භාවනා කරන අයත් නෙවෙයි. හොඳට භාවනා කරන අයට අහුවෙලා තියෙන බොරුවලක්. ඒක ඉතාමත්ම මේ සියුම් තැන තමයි මේ ස්පර්ශය ස්පර්ශ නොකරන තැනට මාරු වෙනකොට අපේ හිත මවාපාන මවාපෑ. ස්පර්ශෝ ස්පර්ශන කරන තැනටපත් වෙනවා කියලා කියන්නේ සම්මුති ලෝකේ ඉඳලා පරමාර්ථ ලෝකෙට මාරු වෙන තඩමාරු. අන්නේ තඩමාරු අවස්ථාවේදී අපිට নানা ආකාර රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගඳ දැනෙනවා, රස දැනෙනවා, පහස දැනෙනවා. ඒ එකකටවත් හිත මායින් කරගන්න නැතුව, ගණන් ගන්න නැතුව තම ගినాබු සතිය පිටියක් මැද පත්තු කරව පහනක දැල්ල යහට මෙහාට වැනින්න වගේ විශාල කම්පන චංචල වගේක් වෙන වෙලාවයි. අන්න ඒ වෙලාවේ මේක නිවා ගන්න නැතුව එහා පැත්තට මාරු කර ගන්නවා කියනකොට අපිට කිසිම බුදුහාමුදුරන්ට උදව් කරන්න බෑ. එතෙන්දී අපිට අම්මට උදව් කරන්න බෑ අපිට. ගුරුවරයෙකුට උදව් කරන්න බෑ. ආරක්ෂක හමුදාවට උදව් කරන්න බෑ. වෙන කිසි ආයුධකින් උදව් කරන්න බෑ. යෝගාවචරය තමන්ගෙම අත්දැකීමම පූර්වාදර්ශයක් කරගෙන මේකට නැවත මූණ දීලා දීලා කල්පනා කරන ඉතනවා බුදුහාමුදුරෝ තනියම මේකෙන් එකඩ වුණා කිව්වහම කිසි උපදේශයක් නැතුව මෙච්චර තද පාර බලවේග තියෙද්දි බුදුහාමුදුරන්ගේ තියෙන මේ නෛර්යානික ඒ කියන්නේ සර්වඥතා ඥානය පිළිබඳව බුදුමාකාර වැටහීමක් වෙනවා ඒකයි බුදුහාමුදුර කියන්නේ මහණෙනි ඔබට කවදා හරි ධර්මයේ දැකපු දවසේ තේරෙයි මම කියන්නේ කවුද කියලා බුදුන් කියන්නේ කවුද කියලා මොකද අහුවෙන අහුවෙන දේ අඩු ගන්න මේ ඇඩ්වර්ටයිස්මන්ට් වලට අහුවෙන කෑදර ලෝකයක් නෙමේක. ඇඩ්වර්ටයිස්මන්ට් වල පව අහුවෙන කෑදර ලෝකේ පත්‍රවල තියෙන පච හැම එකක්ම කන ලෝකේ රේඩියෝ එකේ කියන හැම පචයක්ම කන ලෝකේ ටෙලිවිෂන් එකේ පෙන්න හැම බොරුවක්ම කන ලෝකේ මේ බොරුව කන්න එපා කිව්වට පස්සේ බුදුහාමුදුරු තනි වෙනවනේ මේ පණිවිඩය අවුරුදු 2600ක් ආවයි කියන්නේ නික්කමට කල්පනා කරන මොන තරම් ආශ්චර්යයක්ද එවැනි දෙයකට Tamanට උරදීලායේදී කටයුතු කරන්න පුළුවන් වුණා කියලා කියනවා. ඒකයි මහසි සයිඩ් ස්වාමීන් වහන්සේ පොතේ ලියලා තියෙන්නේ මේ ශාසනයේ තියෙන ජේතවනාරාමයක්වත් අරේ මෙනිමේ භාවනා කරන සීල සමාධි ප්‍රඥා රකින්න කාගේ පපුවේ. ඒකට කිසිම බාහිර බලපෑමක් නැහැ. කවුරුත් එක යක් නොමයව ගන්නත් බෑ සුමගය වන්නත් බෑ දුවට බනහපං දුවට කමට අනුසුද්ධ කරගනින් භාවනා කරගෙන යනකොට ඒකට අනුග්‍රහ කරන්න. එච්චරයි වචනේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන්නේ. ඒකට අනුග්‍රහ කරන්න චේතනා පහල් කරන්න එපා. ස්පර්ශය ගෙවිගෙන යනකොට තේරුම් ගන්න ඔය ස්පර්ශයක් හැම ස්පර්ශයක්ම කෙලෙසයක්. ස්පර්ශ ගෙවෙනවා කියන්නේ කෙලස් කෙලීම. ස්පර්ශය ගෙවෙනකොට චේතනා පහල කරන්න එපා. ඒ ස්පර්ශත් එක්කම චේතනත් ගෙවෙන්න ගන්නවා. එතකොට පළවෙනි වතාවට අපි ඊයේ ධර්මදේශනාදී ගත්තා වගේ තමන්න තේරෙන පටන් අර ගන්නවා ඉස්සල්ලාම වතාවට අපි කයෙන් සමු ගන්නවා. කයට දැනෙන දැනි ඇහැට කනට නාසයට ඉන්න සමු අරගෙන නමුත් මැරිලා නැති බව ක්ලාන්ත වෙලා නැති බව සීමුර්ජ වෙලා නැති බව දැක ගන්න පුළුවන් වෙනවා. මේක මම ඊයේ ධර්මදේශනාවට යොමු කරේ පරියංකේ සාක්ෂි කරගෙන. මොකද මම ඊයේ පොරොන්දු වුණා අපි මේක පොඩ්ඩක් සක්මන දිහාටත් දාලා බලමු ඉදින්දා ජීවිතයටත් දාලා බලමු කියලා. මේ සක්මන් කරනකොටත් විනාඩි 30ක් 35ක් විතර හොඳ විවේක තැන තමන්ට පුරුපුරු තැනක සක්මන් කරනකොට තමන් සක්මන් කරනවද නැද්ද දන්නේ ඉබේම මේ කටයුත්ත කෙරෙන්න පටන් ගන්නවා. එතකොට මුලදී නම් අපි වම දක්න වශයෙන් මෙනෙහි කරනවා මුලැමැදාක වශයෙන් නැත්තම් ඔසවන තබනවා කියලා මෙනෙහි කරනවා ඔසවන යවනවා තබනවා කියලා මෙනෙහි කළා මේ ඔක්කොම පදන් වුණාට පස්සේ නිකන් වායු පායානයක යනවා වගේ එහාට මෙහාට යන්න බෑ. අන්න එතනදී කිසිම චේතනාවක් ඇති නොකර ඒ සක්මනට එහෙම යන්න දුන්නොත් ආයශරයක් පොඩ්ඩක් නැතරලා මේක වම දකුණ බලන්න ඕනේ නේද? මුලමෙදාග බලන්න ඕනේ නේද? ඒ අවුල් කරන්නේ නැතුව ඒ ඒ නිසා ඒව හරියෑම නිසා ඇතිවෙච්ච මේ සංහිඳියාවට යන්න තියලා හොඳට සක්මන් වෙන්න ගත්තොත් පර්යංකේදී හම්බෙන්න වගේම මම පාවිච්චි කරන වචනේ විස්රාමයක් සක්මනේ හම්බෙන්න. පරියන්කේදී හම්බෙන්න වගේම විවේකයක් ශක්මනේදී හම්බෙනවා. පරියන්කේදී හම්බෙන්න වගේම උදේකලා බවක් ශක්මනේදී හම්බෙනවා කොච්චර සෙනග හිටියද? ඕ ගමන් යනකොට මම ගොඩාක් වෙලාට ගිහලා එයාපෝට් එකේ ඉතින් බය ගන්න සමහරවිට ඉන්න වෙනවනේ. මේ මිනිසුන් එතනදී මට පිස්සු කියලා මොකද එහාට යනවා මෙහාට යනවා එහාට යනවා මෙහාට. ඉතින් මේ වටේ මේ මොකද්ද මම දක්න්නේ සාමාන්‍ය එයාපෝට් එකට ගියාම මේ විකට ඇඳුම් තරඟ තියෙන්නේ. එක එක රටවල වල කට්ටිය ඇවිල්ලා එක එක රඟ දානවා. එයාගේ ඇඳුම් පෙන්නනවා, මෙයාගේ ඇඳුම් පෙන්නනවා. ඉතින් එයාපෝට් එක කියන හොඳම පිස්සු ස්ථානයක් නේ. ඔක දිහා බලාගෙන ටිකක් වෙනකල් හක්මන් කරන්න ගියාම මේ නිස්සන්න වනේද ඉන්නේ. ඉඳගෙනද ඉන්නේ මොකක්වත් නැහැ. ඒ සක්මන විතරයි තියෙන්නේ. සක්මන් කරනවා. ආන එතෙන්ද ගිය දවසේ තේරෙයි මේ සඳහා නිස්සාරණයට ඇවිල්ලා මේ භාවනා ශාලාවේ අහවල් තැනම ඉඳ ගන්න ඕනේ සක්මන් කරනකොටත් මේ හුද්දේ කලාව කියන එක මේ විවේකයේ කියන එක මේ විස්රාමයේ කියන එක එනකොට කරුණා කරලා ඒක චේතනාව වලින් අවුල් පාස කරන්න එපා. ඒකට අලුත් ස්පර්ශ රිංගවන්න යන්න එපා. ඒ ඔක්කොම පෙළ ගැහුනට පස්සේ තමයි මේ විස්රාමයේ ලැබෙන්නේ. අන්නේ විස්රාමයේ ලැබුණට පස්සේ දැනගන්න ඕනේ සක්පනේදී කයෙන් සමුගන්න පුළුවන්. ඊට පස්සේ අපි නාන වේලාවක වැසිලි කැසිලි කරන වේලාවක පලාවක් තියෙන වේලාවක පොල් ගෙඩියක් ගන්න වේලාවක ඕන වේලාවක උපමාවක් විදිහට කියනනම් පොඩි දරුවෙකුට අලුත් සෙල්ලම් බඩුවක් හම්බෙච්චාම ඒ දරුවා කොච්චර ආශාවෙන් මේ සෙල්ලම් බඩුවේ එදී ඉන්නවද කියන බඩ ගින්නක් නැහැ අම්මත් නැහැ තාත්තත් නැහැ පරණ සෙල්ලම් බඩුත් නැතු එකේ නිමක්න වෙන්න වගේ තමන් කරන ඕනම රාජකාරියක් හරියට සතියින් යුක්තව කරනකොට ඒක ඇතුලේ විශ්‍රාමයක් තියෙනවා ඒක ඇතුලේ විවේකයක් තියෙනවා. ඒ ඇතුලේ හුදකලා බවක් තියෙනවා. මේ ඡාපේ ලොකු සංසි ඉන්න කාලේ කියන්නේ හැම චිත්තක්ෂණයෙම සතිය පවත්වනවා නම් හැම චිත්තක්ෂණයෙම විස්්‍රාම වෙනවා. හැම චිත්තක්ෂණයෙම විස්්‍රාම වෙනවා නම් කිසිම චිත්තක්ෂණයක මානසික ආතතියක් එන්න වෙලාවක් නැහැ. කිසිම වෙලාවක අසහනයක් එන්න වෙලාවක් නැහැ. අසහන කියලා කියන්නේ වර්තමානයේ නෙවෙයි මේ හෙට කරන්න තියෙන දේ ගැන කල්පනා කරනවා. අනුන්ට මෙහෙම කරන්න ඕනේ කියලා කල්පනා කරනවා. අතන දෙයක් ගැන කල්පනා කරනවා විශ්‍රාමයක් නැහැ, විවේකයක් නැහැ, හුදේකලාවක් නැහැ. ආන්න අසහනේ ටෙන්ෂන් එක එනවා. ඉතින් මේකට මේ නේව අත්තරනෝජ පරතෝ දහෙය මේකට වෙන කෙනෙක් අල්ලන්න හදනවනම් මට මේ ටෙන්ෂන් එක නැත්තම් මේ අසහනියාවේ මේ අල්ලපු ගෙදර එක්කන ඕනියමක් කරලා වෙන්න ඇති. ඒ වෙනත්නම් මේ ආණ්ඩුව හොඳ නිසා වෙන්න ඇති. එනිසා මේ දේශගුණේ හොඳ නැති වෙන තරම් වෙන්න ඇති කියන එක තමයි ආත්මවාදී කියන්නේ. ඒ වගේම අපි කිසිම කෙනෙකුට අසහනයක් ඇති කරගන්න ඕන කමකුත් නැහැ. ඒ නිසා මේක ඇතුලෙන් වෙන්නත් බෑ. මේක කවුරුත් කරපේ කන්නේ. මේ විස්රාම වෙන්න හැදිච්ච මේ ලෝකයේ විස්්‍රාම වෙන්න දෙන්නේ නැතුව පැහිය වෙන්න එක එක දේවල් ක්‍රියාත්මක කරන්න හදනවා. නම් හොඳට සීබුද්ධියතු මතක් කරලා දෙන්න ගන්නේ මේක ජීවිතේ පුරාම කරන්න පුළුවන් දෙයක්වත් කළ යුතු දෙයක්වත් නෙවෙයි. අඩු ගානේ ජීවිතේ එක සැරයක්. අඩු ගානේ දවසකට එක චිත්තක්ෂණයක් මේ විස්්‍රාමයට කිට්ටු මේ හුදකලා බවට කිට්ටු මේ විවේකයට කිට්ටු වෙන්නේ. ඒ තමයි බුදුන්ට කිට්ටු වෙනවා. ඉතින් හුඟ දෙනෙක් කියන ඔක්කොම එහෙම කෙරුවොත් කවුද කොවිතැන් කරන්නේ? කොහොමද ළමයි හම්බ වෙන්නේ? එමුනේ කීප දෙනෙක්වත් ඒ වැඩත් කරන්න එපා නේද කියලා අනී කරන කට්ටියක් කරගත්ත අය ප්‍රශ්නයක් නැහැ. ඒ Tamanට තියෙන්නේ මේ ජීවිතේ හම්බ වෙච්ච වෙලාවේදී මේ වටිනා බුද්ධ ශාසනය හම්බ වෙච්ච වෙලාවේ මනුෂ්‍යාත්ම බව හැමදෙල එක චිත්තක්ෂණයක බලන්න මෙච්චර කඹරනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් අනුගේ බඩ ගෝස්තරයට කඹරනවා එක චිත්තක්ෂණයක් විස්රාමයේ පිණිස එක චිත්තක්ෂණ විවේකයේ පිණිස එක චිත්තක්ෂණයක් හුදකලාව මිස ගත කරන හොඳට තේරේ වෙලාදී ස්පර්ශය ස්පර්ශ කරන්නේ චේතනාවක් නැහැ. ස්පය විවේකී විතරක් තියෙනවා. විවේකී විහිදමිනියකුත් නැහැ. ඉතින් මේකෙදී මේ අරියංකේදී මේක ඇති කරගත්ත කෙනාට ලේසි ඒකට සාපේක්ෂව සක්මන් කරන වෙලාවේදී කියලා දෙන්න සක්මනේදී මුලින් නම් හොඳට නැවතිල්ලේ වමක් පාස දකුණක් පාස ස්පර්ශය හොඳටම තහවුරු කරන්න. එසවීමක් පාසා, තැබීමක් පාසා ස්පර්ශය තහවුරු කරන්න. එසවීමක්, කැවීමක්, තැබීමක් පාසා ස්පර්ශය තහවුරු කරන්නේ කොහොමද අල්ලගන්නේ? අල්ලගෙන ඒක දිගට බලන්න යන්නේ. එතකොට මේක නැති වෙන්න පටන් ගන්නවා. අන්නේ නැති වෙන්න පටන් ගන්න වෙලාවේදී දෙයියන්ගේ නාමයෙන්, බුදුන්ගේ නාමයෙන් ආයේ චේතනා පහල කරන්න එපා. එහෙමම තැප්පත් වෙන්න ආරයි. ස්පර්ශ ස්පර්ශ නොකරව තැන්නම යන්න ආරින්න. එතකොට තමයි තේරෙන පටන් අරගන්න මේක වයින් කරපු බොනික් එක වගේ එහාට යනවා මෙහාට යනවා. ඔට්ලොසු බට්ට පැද්දෙනවා වගේ එහාට පැද්දෙනවා මෙහාට පැද්දෙනවා. අන්න එතන බලන්න විශ්‍රාමයේ ගන්න පුළුවන්. අන්න එතන බලන්න විවේකයේ ගන්න පුළුවන්. උදේකලා බව ගන්න පුළුවන් දෙක. කවදා හරි කවදා හරි Tamanne දවසක් එයි ඒ විශ්‍රාමයේ උපරිම තේරුම් ගත්ත දවසක ඒ ඒ විවේකයේ හොඳටම තේරුම් ගත්ත දවසක ඒ හුදේකලා බව හොඳට තේරුම් ගත්ත දවසක මොන හිණයක් ගැහුවත් ඒක කැඩෙන්නේ නැහැ. අම්මාමලා කිව්වත් කැඩෙන්නේ දරුවෙක් ගිනි අරගෙන අතපය කැඩලා විනාශ වුණා කිව්වත් කැඩෙන්නේ නැහැ. වස්තු භෝග විනාශ වුණත් කැඩෙන්නේ නැහැ. ඒකට අහන්න පුළුවන් මේ විස්රාමයේ කඩන්න පුළුවන් තරම් කෙලෙසයක් ලෝකේ තියෙනවද? මගේ තියෙන නොදැනුවත්කමට මගේ තියෙන මෝඩකමට මේක කැඩුනා කියලා පශ්චාත්තාපෙම මත තියෙනවා. බුදුහාමුදුරුවෝ සාතික් කරනවා ධර්මය බලවත් කියලා. බුදුහාමුදුරුවෝ සාතික් කරනවා හරි දේ බලවත් කියලා. ඒ නිසා හරි දේ අදහන එකට නරක දේ පිඹල අරිනවා. නරක දේ අදහන එකට හොඳ දේ අල්ලන්නත් බෑ තේරෙන්නෙත් නෑ අනේ අපි හරි කාලකන්ණි අපි පස් පව් කරන කට්ටිය අපි පව් රකින්න කට්ටිය අපිට කොහෙද ඔය කියන විස්රාම අපිට කොහෙද ඔය කියන හුදකලාව ඒක ඉතින් මෛත්‍රී බුදු හාමුදුරන්ගේ කාලවත් ගන්න පුළුවන් ලොකු දෙයක් කියලා කියනවා අනේ එහෙම කෙනෙක් නොදකින් නොපතන් නොදෝමකින් කියලා මට හිතෙනවා මොකද එහෙම කෙනෙක් ආශ්‍රය කරත් මේ ලැබිච්ච විවේකයක් නැති වෙලා ඒ නිසා ආශ්‍රය කරන්නත් ඕනේ හැකි සංඥාව තියෙන කෙනෙක් හැකි සංඥාව දිනු කරන්න ඕනේ. මේ විස්රාමයේ උප්පත්ති බූදලයක් අපි. අපි මේ වැඩිමහල් වෙන්න වෙන්න කරලා තියෙනියෝ විස්රාමයේ කාබාසිනිය කරලා. ওই විවේකයේ පාවා දීලා තියෙන මේ බඩ ගෝත්‍රයේ. ලාභයට, සත්කාරයට, සම්මානයට, සීලෝකෙට. කිසිම කෙනෙක් මේ ලෝකේ මැරිලා නැහැ මෙතෙක් කල් ඇති වෙන්න ලාභ සත්කාර සම්මාන සිලෝක ලබලා. ඒ නිසා පොඩ්ඩකට කරන්න තියෙන ලාභ සත්කාර සිලෝක පැත්තක තියලා මේ කයට විස්්‍රාම වෙන්න දෙන්න. විවේක වෙන්න දෙන්න. ඒ විස්රාමයේ මේ පද තුනෙන් මම විස්තර කරනවා ස්පර්ශෝ ස්පර්ශ ගොරෝසු තැනක ඉඳලා ස්පර්ශ නොකරන තැනට යන බව වැටේ. චේතනාව චේතනාවන් නැතෙන් යන වැටේ. දන්නා තැන සිට නොදන්නා තැනට යන බව වැටේ. මමයා කියලා ඝන බහලව තිබුණදී මමයා නැති තැනට වැටේ. සම්මුතිය කියන දේ පයින් ගහලා අයින් කරන්න ඕනේ සම්මුතිය තිබිච්චාවයි Tamande අර પરමාර්ථයට යන්න පුළුවන් බව වැටෙනකොට තේරෙනවා මේ බුදුහාමුදුරන්ගේ ධර්මය කාලයත් එක්ක පිළුණු වෙන්නේ නැහැ. ජරාදි රාවට යන්නේ නැහැ. යම් කිසි කෙනෙක් හරියට තේරුම් ගන්න ක්‍රියාත්මක කරන්න වෙච්ච දවසේ දෙවන්නේගේ බලපෑමකුත් නැහැ. නමුත් ඒක තේරුම් ගන්නකන් නම් හිතෙන්නේ බාක් මේකට බලපෑම් සාධක මේ විචල්්‍ය සාධක රාශියක් තියෙන කරා. ඒක සරුවචනාංශ පාව පිළිගන්නවා ආදුනිකයට අපි පුළුවන් තරම් ඒ සැප පහසු කන්ටික සප්පාය කර්ම සලකලා දීලා අඩු ගානේ පරියන්කේදී මේ ස්පර්ශය ස්පර්ශ නොකරන තැනට යන දවසේ චේතනාව පහළ වෙන්නේ නැති බව නැත්නම් පහළ වෙන්නේ නැති බවට වග කියන්නේ මේ විස්තර කරගත්තට පස්සේ ඒක දසදහස් වාරය සිද්ධි කරන්න ඕන. දසදහස් වාරය ඒක වශී කරන්න ඕන. වශී කරගෙන කරන ගියාට පස්සේ Tamanට මේ ඉරියව්වෙන් වෙලාවෙන් ස්ථානෙන් ස්වාධීනව අඩු ගන්න චිත්තක්ෂණ එක දෙකක් හරි කවන්න විස්්‍රාම වෙන්නේ. ඒ විස්්‍රාම වෙනකොට අනිවාර්යයෙන්ම කායික ක්‍රියාවලින් විස්්‍රාම වෙනවා වාචසික ක්‍රියාවලින් විස්්‍රාම වෙනවා මානසික ක්‍රියාවලින් විස්්‍රාම වෙනවා චේතන නැතුව යනවා ස්පර්ශෝ ස්පර්ශ නොකර යනවා ඉතින් එහෙම චිත්තක්ෂණයට පස්සේ ආය ස්පර්ශෝ ස්පර්ශ කරා ඊගේ ප්‍රශ්නයක් නැහැ ආයසරයක් වෙලා තියෙනවා නම් ඒ ස්පර්ශ කරන ස්පර්ශෝ මෙනෙහි කරන මෙනෙහි කරන ඒකත් ආය ස්පර්ශ නොකරන තැනට එනවා ආන්න මේ විදිහට මේ දෙකම Tamange උරුමයට බුද්ධියට Tamante සින්නක් කර හම්බෙලා තියෙනවා කියලා දැනගත්ත දවසේ ඒ යෝගාවචරය අභියෝග කරන උඹට පුළුවන් නම් මගේ විවේකේ කඩපන්. කාටවත් කඩන්න බෑ. කඩන්න පුළුවන් නම් ඒ මනුස්සයා කුප්පයි. අනුන් විසින් කුප්පන්න පුළුවන් මිනිස්සෙක්. බුදුදෙනසේ නිවන් දැක්කට පස්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරේ අකුප්පා මේ චේතෝ විමුක්ති. මගේ මේ චේතෝ විමුක්තිය අකුප්පයයි. කාටවත් කඩන්න බෑ. කවුරු මොන උලීලි පාණ්ඩාවත් මොන බහුරු කෝලම් දැම්මත් බුදුජානන්සේ දන්නවා මේ මගේ හිත උපදීන් කියන නිදහස නිසා ඒ ස්පර්ශ ස්පර්ශ කරන්න ප්‍රතිගින්සා කියන එක ආර්යයන් වහන්සේලාට තියෙන විශේෂයෙන්ම රහතන් වහන්සේලාට තියෙන ආශ්චර්ය ධර්මයක් කියලා අසුබ දෙයක් දැක්කත් ඒ අසුබ දේ සුබේ දකින්න උන්වහන්සේට පුළුවන්. අසුබ දේ මධ්‍යස්ථ වශයෙන් දකින්නත් උන්වහන්සේට පුළුවන්. සුබ දෙයක් පෙන්වුවාට ඒකේ අසුබේ දකින්නත් පුළුවන්. මධ්‍යස්ථ දේ දකින්නක් පුළුවන්. ඒ නිසා පෙන්නන දේ කවුරු පෙන්නුවත් බලන්න ඕන දේ රහතන් වහන්සේගේ සීමාවේ තියෙනවා. පෙන්නන කෙනා අතේ නෙවෙයි. ආන්නේ ස්වාධීනත්වයේ තියෙන නිසා රහතන් වහන්සේ මොනම විදියකින්වත් වගලා ගන්න අමාරුයි. මොන විදියකින්වත් රවට්ට ගන්න අමාරුයි. මොකද පෙන්නන දේ කෝක වුණත් උන්වහන්සේ බලන්නේ Taman පාසදී විතරයි. ඉතින් යනකම් තමයි අපි ටික ටික ටික ටික මේක තේරුම් ගන්න ඉදිරියට යන්නේ ඒ යනකොට ආනාපානය කියන දේ මුල් කරගත්තට ඒක මේ යන්තම් ඔළුව උස ගන්නකන් නැගිටිනකන් විතරයි ඊට පස්සේ අපි ඒක හැම මතුවෙන හැම අරමුණකටම සක්මනකටම එදිනදා ජීවිතේටම සම්බන්ධ කරලා බලන්න පටන් අරගත්තට පස්සේ තේරෙයි ඒ සඳහා අපිට ආසන්නෙන් උදව් කරන්නේ මෙතෙක්කල් භාවනා සම්බන්ධව අපි කරපු වැරදි ටික විතරයි කිසිම කෙනෙක් මේකට එකපාර හරියට යන්නේ නැහැ. ඒ නිසා වැරදි කර කර ඒ සියලු වැරදි නැවත ආයෝජනය කරමින් ලැජ්ජාවටපත් වෙන්නේ නැතුව කරගෙන කරගෙන කරන ගිය දවසේ තමයි අපිට තේරුම් අරගන්න පුළුවන් වෙන්නේ තේරිච්ච දවසේ හරි අසරණ වෙනවා කොහොමද වෙන කෙනෙකුට මේක කියන්නේ කියලා. මොකද උඟ දිනේකට ඕන කරන්නේ වැරදි නැතුව යන්න ඉතින්. වැරදි නැතුව කොහොමඩක්වත් යන්න බෑ. ලක්ෂ කෝටි වාරයක් වරද්ද වරද්ද යන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. වැරද්දට නිග්‍රහ කරන්නත් එපා. පහත් කළ සලකන්නත් එපා. බුදුරජාණන්සේ අන්තිම ආත්මයේ ඔච්චර පිං සහිත ආත්මේ 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරා. චොක්කෝම් පෙළ ගහලා තිබුණා නම් ඒ කිසිම නැතුව යන්න පුළුවන්කම තිබුණා. ඒකල එක වසංගයුවෙත් නැහැ. උන්වහන්සේ දේශනා කර මම මහන්නේ මෙන්න මෙච්චර මෙච්චර වැරදි කළා තියෙනවා. උඹලට ඒව කරන්න ඕනේ වෙන්නේ මම මැදමාවත පෙන්නලා තියෙනවා කියන්නේ. ඒ නිසා භාවනා ජීවිතය ගැන හැම වැරද්දක්ම ධාර්මික හුරතලයක් විතරයි. ලැජ්ජාවටපත් වෙන්න නරකයි. මන්දෝත්සාහි වෙන්නත් නරකයි. වීරිය නැති කරගන්නත් නරකයි. ඒ දිගේ කරගෙන කරගෙන ගියොත් මේ කර්මයට හේතු වෙන, චේතනාවන්ට හේතු වෙන ස්පර්ශය අනන්තවත් නොමිලේ අපිට හම්බ වෙන්නේ ලැබෙන සෑම ස්පර්ශයක්ම නිවන් මාර්ගයක්. හැම ස්පර්ශ කරාම නිරෝධය ලබන්න පුළුවන්. අපි ඉතින් ලේසියට ආනාපානිය අල්ල ගන්නවා, බිම්බීම හැකිලිම අල්ල ගන්නවා, වම දකුණ අල්ලගත්තට කවදා හරි ඉහළට ගියාට පස්සේ කොයි දෙයක් ස්පර්ශ වෙන කොයි දෙයක් අර විදියට දැකගෙන ඒ සඳහා චේතනා පහළ නොකර සිටීමට අපි කියන ප්‍රතික්‍රියා නොකර සිටීම කියලා. පූර්ණ නිගමනවලටපත් වෙන්නේ නැතුව සිද්ධිය දිහා බලන දීම කියලා. ආන්න එක පුරුදු වුණාට පස්සේ අපිට භාවනාව කියන එක බරපතල රාජකාරියක් වෙනවට වැඩිය හුදු විනෝදාංශයක් මේ දකින්න දේෙන් හිත කෙලස ගන්න නැතුව සිටීමේ ව්‍යාපාරය අපිට පුරුදු වෙනවා. නමුත් මේක අපි කියන වචනේ අයින් කරන්න. ඒතකොට මට පුරුදු වුණාට ඒක පොදුවේ කියලා දෙන එක හරි අමාරුයි. නමුත් ਸਰවචනාංශي අවුරුදු 45ක් මාංශල එක තමයි කරලා තියෙන්නේ. ඒක නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ Taman වශයෙන් මේක සාක්ෂාත් කරගෙන ඊ ගාවට එන પરම්පරාවට බූදලයක් දෙන්න වගේ ඒක කියලා දෙන්නේ. ඒකට අඩු ගානේ අසාර්ථක වුණත් කමන්නේ උත්සාහයක් ගන්නකොට එහෙම කරපු අයගේ පිහිට නිසා තමයි අපි අද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි මේ කටයුතු Taman වශයෙන් සාක්ෂාත් කරගන්නත් උත්සාහ කරන්න ඕනේ. ඒක ඉස්සලා ආනොන්ඩ කියලා දෙන විදිහට කමඨාන් සුද්ධ කරන වෙලාවදී පිරිසිදු කියන්න පුරුදු වෙනවා. පුරුදු වුණාට පස්සේ ඒක නාගෙන් අනිවාර්යයෙන්ම ඒ බාහිර පරිසරයට ඒ අදාළ නියම කම්පන වේග පිටත් වෙන්න පටන් අර ගන්නවා. ඒක තමයි අපිට මේ ලැබිච්ච බුද්ධ ශාසනය වෙනුවෙන් අපිට කරන්න තියෙන උත්තරම සේවයේ ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් එවැනි දෙයකට යොමු වී සිටින මේ ශිළු දෙනාට ධෛර්ය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිළු දෙනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා